පොතල එකක් ගෙනත් යන්න. මේ තියෙනවා. මෙහෙත් ඇති උසට. නයි සීල දෙනාටම තෙරුවන් සරණයි. අපි අදත් අපේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල නැත්තම් පොදු කම්ඨාන් සුද්ධ කිරීම ආරම්භ කරන බලාපොරොත්තු වෙන්නේ අපි රවිසරගෙන් ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමේ සතිವಾರයේ ආරම්භ කළ දින විදිහට. අවසර sir. Bhante said yesterday, there is only one consciousness present at any time. How can we verify this? ඒක නෑ නෑ නෑ නෑ. ඊයව වෙන ප්‍රශ්නයක්. ඒක ඒකෙන් අර සිංහල එකක් මං කිව්වේ ඒක ඒක වෙන ප්‍රශ්නයක් ඒකම මේ අද අද වෙන එකක් ඔය. How to verify? For this verification, there's a difficulty because when and where you try to be conscious upon, uh, knowing very consciousness at that very moment is impossible. So therefore, one thing is possible, be aware of one thing for number of thought moments or number of seconds and while being in one particular object, see whether you are other faculties and other objects become null and void or were there in the background like. So this is the way we are practicing, we are testing, we are verifying it. Just be with the breath. As far as you are completely with the breath, what happened to the sound waves happening at that moment? What happened to the touching sensation happening at that time? What happens to the cold, heat, smell, taste happening at that time? when and where something is directed, avenued, adverted, all the rest gone out. So therefore, uh, whenever you see something, at that moment, no hearing, no smelling, no touching, <coughs> no tasting, mm, no thinking. So you have to look from that point of view, and that viewpoint is called yonisomanasikara. Otherwise, you are under the impression at, at a given time all the six are working. <coughs> under such delusion only, egotistic idea can happen. Conceit can happen. Desire can happen. One thing at a time. One donkey at a time. So that once verified, you will understand our knowledge is utterly partial, never complete. With this partial knowledge only, we draw attention, we draw conclusion, we argue with others. If you know totality, you will never argue. There's nothing to argue. So we are utterly partial, so much so we are arrogant, so much so we are debating, so much so we have something to prove. Because our viewpoint is uh, information coming from partially. So that is the, what the Buddha says, if you know this the way of the consciousness is working, it says if you are, if you hit a fork, uh, සරසුල කියලා කියන්නේ tuning fork tuning fork tuning tuning tuning if you fork if you hit a fork the bar become vibrating it it appear expanding while it's ex- while it's vibrating it lose its locality and everywhere it is moving. But the same bar, when it's moving, it expands. So when you move a torch in the dark, you feel a cycle. But there's no cycle, only one torch. So this is the delusion, this is the camouflage we are in. We think at a given time we can hear, smell, taste, touching. It's a kind of a boost, egotistic idea. With that only, a conceit can happen. So therefore, try to see uh, when you are utterly engaged or thoroughly engaged in one particular faculty or one particular external object, what happens to the others? So when more and more you see, you get fainted, you get uh, allergic reactions, you get vomitish feeling. That's why people when you are meditating start to move like that and they become... Uh, they become possessed like. You never believe what a, what what a fool, what a, what a partial knowledge we have and try to figure out everything with our imagination. We see only little, every other thing is we imposed upon and uh, that is being that has been well depicted by cartoons by little bit of two three uh, lines you get a figure and then animation and then fighting two figures each other where it's are pencil marks so pandita sayadaw is asking let that cartoon film run in the slow motion little slow not into the 1500 per second and when this happens you can see nothing to entertain the pencil pencil marks but if you are running at 1500 you can see a tragedy comedy animation and everything so just slow down just slow down and see animation goes when the animation goes you see how much you put your addition, your directions to the cartoon film ultimately the, the, the director appear in the film is nothing you are the person directing you are the person making the cartoon uh, exactly in the film even in the film you can see in between two slides there's a huge darkness within that only animation happens. Then only it become a movie. Otherwise they are slides, slideshow. But when it's happening in a, in a synchronized way, animation happens. Whole thing in the world, in that sense, you find you add, you put so much of decorations, then only story starts. That is called fabrication. That's called storytelling. And fabrication is now being used in quantum physics also, this is tiny little things are there. We make a man out of that, mother out of that, sun out of that, enemy out of that, sun, moon, glow, everything. Once you prepared, it appear like your own because it is your own baby. And then the other person's creation is different, so we argue all this. Everything is nothing but a hallucination. It, everything is nothing but a dream. Everything is nothing but a mirage. So the Buddha is asking, knowing it's a mirage, knowing it's a drama, drama, knowing it's a movie, just look from that point of view. And that is devastating. It's a, it's a epistemological uh, suicide. Hardly any person can bear it up. It's very, very obvious. Uh, when you look at it, very obvious. So you become, you become possessed like you, you completely lose the ground. So many mentally sick people, while meditating, they go mad. With so much of uh, egotistic ideas, so much of ego, uh, so much of conceit, so much of desire. So when the meditation proves the other way around, they completely lose the connection. So that is why it's called meditation leading to madness. It is the reality is mad people are meditating, not the meditators are <laughs> mad, leading mad. Because we are so much other, other way around. We are afraid of, we have the fear of the truth, or fear of unknown, or fear of freedom. So therefore, it is very difficult someone to prove. If you wish, you have to do, you have to run an experiment, noble quest and pay attention to one thing, slow down everything and look at it. Selecting one means rejecting many. Read the book uh, Power of Mindfulness, Venerable Jnanaponik is very clearly indicating. Selecting one means rejecting many. The rejected things are gone forever. You are the, you, you are the loser. Choiceless awareness at least give chances for everything to appear by its own way without a choice, without selecting. So that is spirituality. Uh, that could prove not maybe 100% but maybe 90-95% only one thing happening at a time. So common example is you can't look at two channels in one television. All the channels are possible when open one, all the others are closed. When you open one channel in the radio, all the other channels are closed. So therefore loving one girl means hating all the other girls. That's why I am not married. Tamika Abdul told me don't love any girl, love all the girls. I, I, don't find any mistake in the girl because I still love. I have no specific girl. <coughs> and once selected, that also become a devil and the rest also become devil. Ultimately you are in the hell don't select anything just think be think the as, as it is so you are making use one consciousness but it is universal consciousness or it is called the common consciousness everyone we share the same consciousness is concerned but i think my consciousness is multivarious diversified i have six channels or seven channels like <coughs> so much so you are mad is single consciousness, but you have to prove it. For that, you have to run the experiment. Pay attention to one particular materiality constantly and slow down. Slowly, mindfully, silently. The moment you get connected to that particular object, you see you are cut off from the world. The Buddha put it in this way, the, any tension related to the world will be cut off whenever you are face to face with one single object. So if you are worrying person, if you are with frustration, so not only you are cut off from the world, it's a world of worries. It's a world of frustration gone by focusing to one particular single object. So it is it's an endowment, it's a, it's a birthright. Whenever you try, you find whatever the crimes you have done before, everything pardoned. Everything becomes null and void you can be with that particular object so much so you are away from the worries and the tension regarding the rest of the world. So therefore, try and see. <coughs> Sorry, but I couldn't quite uh, complete the question. So I'll start from the beginning quickly for context and then continue on the question. Bhante said yesterday, there is only one consciousness present at any time. How can we verify this? when we are listening to a talk, we can see the person talking and at the same time we can hear the person. It appears there are two consciousnesses working together. Bhante mentioned yesterday if we have sati, we can cope with the death of a loved one. How can sati help to reduce attachment to loved ones so that we would not feel sorrow when they are no longer with us. So Thank you. This one and this one separate. Uh, two stories. Two stories, not it seems. So the first one is telling that when you are listening, you can see as well as listen. So question is, can you see listening is different from seeing and seeing is from the completely different from the listening. That discrimination is very clear. That means two channels are running down. The answer given is mind can run into the this and again come back to here so quickly, it's so fast, that is why it ultimately make like two channels are running. But hap what happens is it's quick, fast, going to this, listening to the seeing, but actually what is happening is nothing happened perfectly. As far as you are distributed among two channels, you are not mindful you are you are completely bewildered. So the moment it becomes one thing, one doggy at a time, then you are connected with it. So that is what happened in the children. They are very very aggressive. In the classroom, they are looking here and there, and they are not listening. And uh, so ultimately <coughs> now they are telling that child is to be treated with psychedelic medicine. because they are very aggressive and doing many many things. But the thing that means nothing happened perfectly. So therefore, whenever seeing and hearing happens, to understand seeing is not hearing, hearing is not seeing. Both of them are happening like because mind is jumping from one to the other so quickly. So appear like two channels are happy and that consciousness is very very happy when you are bewildered like that. Then the consciousness can uh, work its own jurisdiction because you now in two channels. Whenever you are reduced to one channel, consciousness is threatened. It's so frightening. So therefore, don't say anything. Just corner the consciousness to one particular channel. That is why it says in sitting, close your eyes, go to a silent place, don't smell, don't have any taste, this thing, and just be aware of the materiality. So you can see consciousness really, really threatened whenever it come and be with the one thing, breath or sitting posture or writing and falling, you see, you lose everything. And your control, everything lose. Sometimes you collapse. Sometimes body start to wavering and uh, hallucination happen, sounds, everything happen because consciousness now getting cornered. And when that happens, your rational mind says, do something, get up and go, it is not going to happen something good, it appear like something wrong like. So this is the, the jugglery of the consciousness. So many people meditating, they are really, really, really uh, go into one thing at a time and that done well. But they consider it as a threat. Because consciousness consider it as a threat. So how to facilitate towards this cornering of the object. It is the Buddha says, Appatitita vinyana Don't give any stage for the consciousness to rest. It is always asking place to rest. So it is having two, three, four, five like channels. It's very happy. But two, three, four, five is nothing but hallucination. So therefore reduce to one and let the mind to be there. It's very lethargic, very monotonous, very fearful, very uncertain and you feel like let, uh, uh nauseatic, you feel like uh, allergic reaction. Any person meditating undergoing this kind of thing. So because they are not going prepared, they prepare, they think that I can see, hear, smell, taste, everything together. so therefore go prepared. My question is, how many retreats you need to make your mind prepared for that kind of a thing. Maybe thousand and one retreats, still your mind is not ready. Still mind is with the, the wrong concept of two, three consciousness life. No harm. Because this is not a predictable thing, it is electric thing. So one day, when you understand, only one donkey at a time, then onward, you can see whenever the mind, consciousness become cornered and single fold, you see body is reacting in allergic way. Mind is reacting in allergic way. Even in walking, you feel like wavering. Even in the sleeping, even in the sitting, you can't maintain the posture. So much so, meditation is effective. It's a few minutes, not years, not life cycles. But the thing is, we are not prepared. So therefore, if you can make yourself uh, be ready. That's called be diligent, be vigilant to let the thing happen as it is while you keep it the attention with one single fold object very easily you can see how much you get threatened how much you feel bored how much you feel monotonous how much you feel fearful so it is being written by hmm, can't remember the author the fear of freedom we have so much of fear for the freedom and therefore mm, whenever uh, you are being given the freedom you are running in chasing behind something because you feel like lonely you feel cornered you feel outcasted so uh, in UK 40% or more than 40% of elderly generation they are lonely and nothing to do so there is no social answer. Because aloneness they consider as loneliness. So meditation, we call it's a very nice thing to have lone, aloneness. But if you consider as a disease, lonely, flat, finished. So if you are not meditating, if you are not prepared, if you are not uh, interviewed properly, I got the message, old age is death more than a death. You get cornered, and that's exactly why thing when Whenever mind focus to one particular object, uh, you fe you feel that fear. So that is not directly verifying the consciousness is one, but one can say, whenever you purposefully reduce your attention to one particular either um, seeing or hearing or smelling, tasting, touching one thing, you can feel consciousness become threatened. It is trying its all cheating and uh, perversions whenever it is being cornered. It is like a Dracula in front of the cross. You can't leave. So this is what we do and the Buddha says, do it as young as possible. Then you get lot of benefits. Otherwise, you, you will think this hallucination and everything is due to old age or it is due to lack of uh, precepts or morality or due to lack of concentration, lack of mindfulness. So you attribute wrongly. At the younger age, it won't happen because your faculties are very strong and therefore one focus you can see uh, being threatened. And they are, that is why the spiritual atmosphere, the faith, the precepts are to give to a mind to be armed with, mind to be uh, endowed with. And even then, it's a threat. මොකක්ද දෙවෙනි කියපු එක? Uh, Bante mentioned yesterday, if we have sati, we can cope with the death of a loved one. How can sati help to reduce attachment to loved ones so that we would not feel sorrow when they are no longer with us? The sati develop the attachment to the here now I am. So you definitely detached from the rest of the world, the loved one or anyone. So therefore more and more you here and now, you are contented and you are satisfied, you are saturated, you, you need no any, any external loud one, no external loud thing, so external loud anything. As far as you don't appreciate the present moment, you are, wish to have so much of insurance and the health insurance and the loved one and the, all the kind of thing because you don't love yourself. You don't love here, now, I am. So therefore do it little by little when it's happening. That contentment is free of charge. It's a walkover. There's no rivalry there. And it is endowment. It's a human right. It's a birthright. Unlucky enough, we never try we always try to have outside security, outside loud one, outside loud things. And so we are chasing, chasing, chasing. No one died satisfied throughout the human history. But uh, <coughs> not the death, even in the living you can be happy if you know how to be happy with the present moment. And that is why our loved ones not happy when we are meditating. <laughs> they know. They know they lose their <laughs> grip. So whenever we are meditating, our loved ones, they say, what wrong with you to go and become a monk? Why you are becoming a monk? Why you are meditating? they can't understand. They think that uh, our loved ones give everything. They give a packets of tension, packets of frustration. And whenever we be here and now, are completely independent, you are the Buddha each and every moment you are mindful, you are the Buddha. If you wish to know the Buddha mind, just be here and now and see. But the only unlucky thing is you can't verify the here and now mind then and there. After long time practice only you can verify in the substantial way. So therefore, our loved ones not happy. My mother was not happy uh, to hear that I am meditating. She thought that something wrong. And when I mentioned to my boss, a Norwegian, uh, I told I, I, have a, I have an idea of full-time meditation. He says, I can give you six months, no paid leave. You go and try and come back. Then I told, no, if I go, I will never come back. He says no, you see that you are doing 365 families are maintaining upon you, depending upon you. What the kind of a social service you are doing? What can you do after going to the forest? So they, they are coming out with so much. And lucky enough, I went to Venerable well, mm, mm, Yogavacha Rahula, and uh, he was in Nilambe. Dr. Fernando asked me, just one month go and ask. I am a layperson. So I went to his small kuti. He looked at me like a serpent coming into the kuti like. <laughs> he was not happy. Then I, I found very difficult to uh, present my question. Then I told Bhante, I, I have some idea about becoming a full-time meditator, but the company is not happy, mother is not happy, and all the, they are not happy. Why, why the company is not happy? They say that 360 families are living because of your good management and everything. Company is ever developing. After having a sip of cup of the sip of tea, he told, I'll guarantee one thing. If you go, another better person will come. Because Sri Lanka is not an illiterate country. You mind your own business. If you wish to go, you get out. Better replacement happens. So I have no <laughs> way to get out. I came and told Dr. Fernandez, don't send me to him because he analyzed in completely in the other way. So recently I told him in the conference. And they remember after before 40 years. No, I can't remember. But anyway, remember or not, that is my answer. You are making excuses out of your loved one, but loved ones not love you. <laughs> it is just cheating. Utter cheating. If you love, you must love your past life people also. Where are they? Do you remember them? How worse they were when you are living with them. Now, you are love only what, they, what, what people are boosting your ego, boosting your reputation, then they are the loud one. So when you die here, and again you go there and creep another place, and then you will make another story. Just cheating. So therefore, love, the God, the meditation, they are misused terms. They are utterly misused terms. They never communicate anything. So therefore, I replace meditation by mindfulness. Love, mind your own business you have it. Maybe it's a harsh, but it is lasting answer. Venerable Bhante, yesterday Bhante stated that five qualities are required for the unshakable mind. One, sealer. two, knowledge, uh, 3 discussion. Please forgive my lack of understanding and please state the fourth and fifth qualities again. May you attain Nibbana. No, for the unshakable mind, this is not the five. It says Atta Patisampida, <coughs> Dhamma Patisampida, Nirutti Patisampida, Patibana Patisampida sa, and the last one. So therefore it's a, it's a completely wrong package. So listen to the yesterday talk again and then you will put track in the correct way. So the paper, written paper, read it for the unshakable mind. And uh, yesterday I told was uh, Anugahita Sutta, how to facilitate, five facilitates. So I hope these machines are working so you can listen to the tape better than uh, re uh, repeating the same. Bhante, yesterday during my breath meditation, after approximately 45 minutes, I felt a pain developing in the left knee. As my attention was drawn to this pain away from the primary object, the breath, I noticed I started to develop an aversion to this pain. And the more I observed the pain, noticed the pain was increasing. If I understood Bhante correctly yesterday, I decided to divert my attention to the right knee. I observed there is no pain in this right knee and kept my awareness on this knee. After about 15 minutes, I noticed the pain on the left knee has gradually lessened and eventually there was no pain. Is that what Bante advised to do when a kalesa arises in this case an aversion of the pain to the left knee. In conclusion, would I be correct in saying if any kilesa arises, we simply divert our awareness away from it to a positive object. I was also wondering if we divert our attention away from a kilesa without observing the changing nature or anicca of the kilesa? Is there a danger of denial or non acceptance of that particular kilesa or emotion? If we have not seen the anicca of that kilesa or emotion, could we react next time if that kilesa arises again in the absence of sati? Thank you even the kilesa or any materiality or any other non-material, anything happen, you have two tools. One thing is evading, escapism. Other thing is confronting. <coughs> so if it is very um, unbearable, so it's uncontrollable, so you may evade. So this is called samatha technique. So after a while, understanding you see by diver diverting the attention and kind of thing, this pain disappear, this aversion disappear, you find it is not substantial thing due to our the approach is wrong, we develop unnecessary fear to the defilement, but they are not so powerful. So with that evading, if you gain it, next time you can just face it. And there you have the tool of evading also, and now you are facing. Facing is the you are armed with your own confidence and that is called samvipassana. So use both in efficient way, in an appropriate way. Uh, you can't say, outsider can't say, you do this, not to do this like. Both of them are at your fingertips. Try with uh, tools, samatha way and vipassana way. Samatha way is evading and instead giving some other object. Vipassana way is confronted So, uh, fight or flight, uh, both available. So this is uh, explaining the samatha way, whenever you go to the next knee, the pain, no pain knee, uh, this is being neglected and ultimately become non-substantial, not only the pain, even the aversion. So likewise you understand, the pain as well as this aversion is just a camouflage. If you consider it as a big, it is big. But if you consider as nothing and pay attention to something, and when you come back, maybe it is ex exaggerated or reduced, so therefore it is not a, there's no pit, there's no essence, there's no substantial thing. So uh, the paying attention or diverting the attention is other way. So sometimes with that understanding you can just look at it. And there you see the impermanent nature. You see the suffering nature is because you uh, may you claim it as me. If you are not claiming as me, not me, not myself and not mine, then you feel it is sub no substance, no not governable. It's coming not to torture us. it's a cause and effect. But if you can look at it without much of judgmental mind, it disappears by itself. All the diseases on the earth it disappearing by itself. Unless otherwise you fork finger, you start medicine. Then disease path will be changed, complicated. All the disease coming with its own answer and the body is such a such a versatile thing, it's a, it's a biochemical laboratory, it can make any medicine. So you have to face it. But now we are not we are not allowing even the disease to come. Before that, <coughs> we book the specialist. We go to the queue and wait. <coughs> Ultimately, we lose our confidence, we lose our immunity, and uh, medical science know how to tax such people. And they have made plans for 20 years in future to come. And not only that, they are creating diseases now. Medical science is the creator of diseases. If there is no medical science, uh, there is no such new diseases. Only the uh, hunger and the thirst was the first most diseases. And due to thanks to the medical science, now we have enormous amount of uh, specialists, <laughs> enormous amount of medicine, enormous amount of diseases. As far as doctors are there, diseases are there. So, <laughs> have an apple a day to keep the doctor away, finished. <coughs> no diseases, don't label any disease. It's sansaric disease Doctors can't help samsaric disease, suffering. Just be with suffering. And doctors are the most worried, worried type. For that, because they say, don't do it. Come to, come to the queue when the uh, diseases are very early as possible. <laughs> So, so we are chasing. Imagine uh, the time of the Buddha when the monk is going to the forest. Uh, what medical test? What insurance? What ambulance? He live and come back. That's it. Otherwise he will die, finish, you are right. Then what? And during the time of the uh, Buddha, there are 12 diseases for Buddha himself. Doctors came and treated. And no complaint. Nothing to say, I, my father did not come and health insurance never come and ambulance <laughs> never come. <laughs> No problem. So therefore, this also the same any question there are long number of ways so our mind is very stereotype we try to marry the question and answer together no one question number of answers that one answer tackle number of questions so by experimenting only you will understand the versatility of this mindfulness and the buddha it says ekaino ayam bhikkave maggo monks, this is one and the only way for the purification of the being. That is mindfulness. No one believe. No one believe uh, irrespective of Buddhists and non-Buddhists. So therefore be aware. While being aware, either you can go to other diversification or face it. Both of them are available within the, the jurisdiction of mindfulness. And uh, do whatever efficient. And not only that, only you will learn by trial and error not by looking at the books not by looking listening to others they will give kind of uh, options but do this and uh, whether you evade or escape or whether you face it exactly the same as far as you are mindful so when I said that in that um, uh, Vitakka Santana Sutra there are the five samatha ways yeah. in evading and facing. So all the things are being accepted. It's Buddha is giving his, his own example, how he did it. So therefore we have to do, we have to, there is no one single question and single answer. There are multivarious questions and multivarious answers and uh, within the range of mindfulness. So as far as you are mindful, you are exploring possibilities and you not conclusive nothing conclusive, everything is in a feasibility study. You do this and that and add more information. The last English question. Bante, what is Atta Patisambhidha, please? So that Atta means Artha, meaning or sometimes called Artha Sastraya, is economics. So therefore both of them given uh, in the direct translation of this Akupa Sutta, uh, meaning or oh, value, that's its commercial value. But uh, the way I try to explain is, see the natural characteristics of any object is Atta. This is anyone you can share. When the in-breath happens, how do you feel? And when you express, the other person can feel it. So that is a natural characteristic, not attributed characteristic, not expected characteristics. See under your very nose, that is the meaning of Atta, is called the shape and the manner. Any object encounter with our brain only through the shape and the manner. So if you are not just say, I see the object, just see the, when you are mentioning the object, what is the shape of the object, what is the manner of the object. Then it is leading to its the nature it's called sabhava, it's called its natural characteristics. So that natural characteristic is scientific, any person, any place, you can retest it. So that is the part we call the Attapatisamhita, the discernment of the, the, the true nature, as uh, things as they are. But that is the most lacking thing. So in, in the common sense it says, common sense is the most lacking thing on the earth today. No one is with the common sense. No one knows do's and don'ts. They are very specialist, but they do not know the common sense. So they ultimately, whole life is counting. Elderly people, they have the common sense. They don't have any specialization, check for all. But they know what to do and what not to do. So they never <coughs> thread pass. So today, worse situation was Attapati Samhita, the common sense. So we have to teach common sense in the classrooms now because the people lose common sense because they wanted to be specialized. More and more you become specialized, you become blind. So Attapati Sambhidaya, we can say common sense, we can say natural characteristics, you can say whatever it may be testable, verifiable, whatever it must be redu reductionist to one particular object is called intrinsic characteristics, personal characteristics, under the nose characteristics. So this is the starting point to the deeper knowledge. And uh, the, even then I would make a remark, if you wish to read, there's a thick book called Patisambhida Magga and uh, that is to explain these four factors. It is not a one hour talk, it is not a one statement, it's a big issue. That's why Venerable Sariputta wrote the book of discernment is bigger than the book of uh, the purification, path of purification. This is a path of discernment. And when Jnanarami was the expert, he, he is so versatile on it. So whenever he give an answer, he, he is thorough in this Parisambhida and therefore not questionable. And not a single one I have seen so specialized on Parisambhida Magga and uh, therefore his answer is lasting, comprehensive kind of thing. And the other part is the answer is not covered from the, all the sects, not comprehensive, so therefore challengeable. Is it in the Tripitaka? Parisambhidama Two parts are available for number one and number two, and the commentary also they are very old commentary. Uh, Chula Mahanidesa for the Parisambhidamagga it's a, it's a the anapana sati itself without any loophole each and every combination is being explained anapana sati whatever the facet whatever the mode can happen everything venerable sariputta is explaining there's no loophole so you can say this is the kind of knowledge early we had not specialized knowledge comprehensive everything once you touch it there's no other way. There's nothing lost. So the later commentators follow the suit, follow suit, but they are not comprehensive. They are doing very partial job or ad hoc job. But Jnana, the Sariputta's this thing, Parisambhidamagga, it's worth reading, but it's difficult to finish within the life. It's such a thick book. Whose, whose translation would be the best? translation is the worst thing on the earth. <laughs> so, so you can start with because these people are not meditators. But we, uh, we can't understand uh, language. Even you read English, you can't understand. Even if you know Pali, you can't understand. So, so, so you have to start with. You have to start book of discernment. I think Jnanamoli, he has written. Yeah. But they can say they are lay people. Of course, when Jnanamoli became a monk, no, never meditated. No mind, mindfulness never in their picture. So it's lucky enough they have tried try to give, but it is ever evolving. These translations are ever evolving, and whenever someone meditating happens, they says it is not valid, it is not get the authenticity, it is not patent, it is not a book, numbers are not there, so you get out. We have established our own translation, so the way people are authentic and they make a fuss out of that. And the Buddha gave free of charge and people are practicing. So academic people never accept. This is, it is not along with our tradition. So very happy we are not going along their certificates. Because a practitioner, a practitioner's idea is completely different. And they, academic people totally reject it. They say that you are, you are not you are not accepted. You don't have PhD. You don't have MSc. You are not master this and that. So therefore, not accepted. So they have their own regime, their own jurisdiction. <laughs> this is the joke in the academic area. Any subject, even in science, not only in Buddhism. Okay. ගෞරවතර ස්වාමින් වහන්සේ ධර්මය දියුණු කිරීම පිණිස එලි විශ්‍රාමගත් මම දැන් ඉතාම සරල බාහිර පැටලිලි රහිත හුදකලා ජීවිතයක් ගත කරමි. ඉතා දීර්ඝ කාලයක් තුළ TV බැලීමත් දුරකථනයෙන් කතා කිරීමත් ස්වාභාවිකව ක්‍රමාණුකූලව අඩුවී දැනට සුළු කාලයකට සීමා වී ඇත. දිනපතා බණ ඇසීම භාවනා කිරීම සතිය දියුණු කිරීම යන දේ කරමි. නමුත් ඒකාකාරීකම නැති කිරීම පිණිස ටීවී බැලීම සහ දුරකථනය භාවිතා කිරීමට හිත පෙළඹේ. ඒ ගැන පසු තැවිලි වරහන් ඇතිර ගිල්ටි වේ. ඒවා වැරදි ලෙසත් කාලය නාස්ති කිරීමක් ලෙසත් දැනේ. ටීවී බැලීම දුරකථනය තරම් පැටලිලි නැති බවත් දැනේ. මේ ගැන ඔබතුමාගේ අවවාදය කුමක්ද? කරුණාකර පැහැදිලි කර දෙනු මැනවි. ඔබතුමාට තෙරුවන් සරණයි. අපිට විකල්ප ගන්න පුළුවන්. ඒ විකල්ප ගන්නක හන්ටින් යනවා, ෆිෂින් යනවා, එහෙම නැත්නම් ගැම්බලින් යනවා, එහෙම නැත්නම් ප්‍රොස්ටිටියුෂන් යනවා ගොඩක් තියෙනවා. ඒ දේවල් වලින් කෙලෙස් අඩු දේ තෝරාගත්තාම අපි දන්නවා එතකොට. ගොඩාක් මෙන්නකට ඔප්ෂන්ස් එනවා. ඒකෙන් අඩුම consequences තියෙන එක ගන්න පුළුවන්. ඒ වගේ තමයි දැනගෙන යනවනම් ওই කිසිම දෙයක වස දැනගෙන කරනවනම් ඔක්කොම කරන්න පුළුවන් කිසිම ගා ගන්න නැතුව. ඔවගේ එහෙම නෑ. ඔවගේ තියෙන මේ සෝෂල් නෝම්ස් වගේක් විතරයි. ඉතින් ඒ නිසා අපි මෙවට ලොකු ටබූ සදාගෙන මේක වැරදුනා හරි මේ කියන්න පටන් අරගත්තාම වැරද්ද නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි අර හදාගෙන තියෙන ටබූ එක නිසා අපි මැරෙනකම් පශ්චාත්තාප වෙනවා. ඒ නිසා තමයි හොඳ පැත්ත තේරුම් ගත්තට පස්සේ එහෙම නැත්නම් මයින්ඩ්ෆුල්නස් එක තේරුම් ගත්තට පස්සේ ඒ මයින්ඩ්ෆුල්නස් තියෙද්දි ගොඩක් වැරදි හිත වෙනවා කෙරෙනවා. ඒ කෙරණේවදියා මයින්ඩ්ෆුලි බලන්න. එතකොට ඒව තවදුරටත් වැරදි නෙවෙයි. ඒව වැටෙනවා ආර්ය පරිශ්‍රයට දිගටම කරතයි. ඒක නිසා නාගසමාල ස්වාමීන් වහන්සේ දන්නෝ ගෑනු දිහා බලන්න හොඳ නැහැ කියලා. පින්නපාත යන වෙලාවේදී ගෑණියක් හොඳටම බීලා සංගීත වයමින් පාරයිනේ නටනවා. ඒ දන්න මේ විසභාග දර්ශනයක් කියලා. නමුත් බලනවා මේ මේ පරක්ටි නටන නිසා කී දාහක අපායයිද කියලා. ඒ දකින්නකොට මේ සංවේගයෙන් ඒකෙම rahat මේ බල බල ඉන්නේ නොබැලිය යුතු දෙයක්. නැත්නම් යන්න ඉස්සලා ඉමුනයිස් වෙලා තියෙන මනස බලන්නේ මේක මේ මේක ආස්වාද කරන්නේ මේ වගේ මිනිස්සු දැන නොදැන මේ කරන වැඩ නිසා නොදැන ඉන්න කිකී දාහක් අමාරු වැටෙනවා. ඒකට මේ මිනිස්සු ඔල්වරසන් දෙන්න දෙන්න මේ ශාන්ත සංවේගය උපදිනවා. කවුද මේ වගේ කෙනෙක් ගලව ගන්න ඉන්නේ මේ ගින්නට අත දාන පොඩි දරුවෙක් වගේ. ඒ පිච්ච ගන්න. ඒ නිසා ඒක දකිද්දි නිවන් දකින්න. ඉතින් ඒක සාමාන්‍යයෙන් අපි සාමාන්‍ය සම්ප්‍රදාන කුල බෞද්ධය බුදුහාමුදුරුවෝ කියයි කියලා හිතන්නේ. බුදුහාමුදුරුවෝ දැක්කනම් ගෑනු දකින්නට පැත්තකට වෑයන් බලන්න එපා. එමෙ තමයි කියලා තියෙන්නේ ඇත්ත තමයි. මම මේක ත්‍රිපිටකයෙන් තියෙනවා. ඒ වගේ පුදුමාකාර තොගයක් තියෙනවා. Taman අතේ රබර් ග්ලව් එකක් දාගෙන ඉන්නවනම් මේ කරන්ට් එක ඇඩ්වට කමන්නේ. අතේ තුවාල නැත්තම් විසභාජන ගෙන්ජර කමක් නැහැ. පාණිනාමි වනේනාස විසං අන්වාගමේති කියලා බුදු දනසේ දේශනා කරනවා. ඉතින් පටේ හිටපු කට්ටිය හොල්මන් වෙනවා මේ මොකද්ද බුදුහාමුදුරු මේ කතා කරන්නේ? අනිත් ඔක්කොම මේ විනය සහ තදාචාරය ගැන කතා කරනවා. බුදු දනසේ කියනවා අතේ තුවාල නැත්තම් පසහත ගාවට ගමන් නැහැ කියලා. ඒක ඇත්ත. ඒ නිසා භාවනා කරන්න ගියාට පස්සේ සතිය ඇති වුණාට පස්සේ අපි ආයෙත් අර වැරදි ටික ආයෙත් කරනවා සතිය තියාගෙන. ඉතින් බටහිර ඉන්න කට්ටිය බනිනවා බුදුමාකාර විදිහට මේක මහා ලොකෝට සීලෙත් සමාදන් වෙලා භාවනාත් කරනවා අර අපි කරන මරිකම්ම ඔක්කොම කරනවා කිය. ඉතින් මේ මිනිස්සයා ඒක මොළයි අගයි දෙකම සතිය. ඒක හරි ලස්සනට පෙන්නනවා මේ ඔය ඩයලෙක්ටික් මෙටීරියලිසම් කියන පොතේ මේ <clears throat> මේකට අදාළ නෙවෙයි මොඩල් එකක් බෙඩ් ස්පින් එකක් ගන්නයි කියලා කියනවා. බෙඩ් ස්පින් කියන එක දන්නවද? කොනිකල් ෂේප් එකේ අඩිය මේක සම්පූර්ණ පట్టල වෙලා ඒක තමයි සංසාරය. ඉතින් අපි ඕකම කැරක් කැර කියන කවදාත් ගොඩ එන්නේ නැහැ. ඒක තැනක නොට් එකක් තියෙනවනේ ඔගේ. නොට් එකෙන් උඩට යන එකට යන්නත් පුළුවන් සංසාරේ වට යන්නත් පුළුවන්. ඉතින් කවුරු හරි නොට් එකෙන් උඩට යන පාට ගියොත් ඉස්සරහට යන්න යන්න එයා මැද මැදටයි උඩටයි තල්ලු වෙනවා. ඒතකොට කියනවා ඒ වගේ <clears throat> මේ පැත්තට යන වෙලාවේ ටැන්ජන්ට් එකක් දැම්මොත් එහෙම ඒ යන ඩෙවලොප්මන්ට් එකට එයා මේ පැත්ත බලාගෙන යන්නේ. තා ටිකක් වෙලාට ගියාම මෙහෙම ඇරනවා. මෙහෙම ඇරනවා මෙහෙම ඇරලා භාගයක් ගියාට පස්සේ මේ පැත්ත බලන්නේ. මේ වෙලාවේදී හොඳයි කියපු සේර මේ වෙලාවේදී වැරදි. 180ක් අනිත් පැත්තට. ඒකල ආයෙරවම කියලා ආයෙ මේ පැත්තට එනකොට ඊයේ කියපු වැරදිව වැරදිම තමයි. හොඳ හොඳම තමයි ඊටට උඩ ඉඳලා බලන්නේ. <clears throat> ඊටට මැද මැදට කියලා බලන්නේ. යාට පේනවා මම්ම කරපු වැරදි ටික අද මට මට මං ගැනම විවේචනය කරන්න පුළුවන්. හැබැයි මම ඉන්නේ අද ඒ පොසිෂන් එකේමයි. හැබැයි එච්චර මම කෙලෙසෙන්නේ නැහැ. මෙහෙම රවුන්ඩ් 3-4ක් අරගෙන හිතන්න අපේ පෞරුෂත්වය අපි හොඳයි කියපු හැම එකම වැරදි. අපි වැරදි කියපු හැම එකම හොඳයි. ඉතින් අපි වමාරලා කනවා වගේ. අපි මෙයාට බයිනවා කියලා හිතුව මේ මම හොඳ වෙලා ඉන්නවා මෙයා වැරද්දක් කරනවා. ඉතින් මෙයාට බයිනවා. ඉතින් අනිත් බලනකොට මම්ම ගිහිල්ලා කොන්ෂස්ලි මම මේ වැරද්ද කරනකොට වදින්න හිතනවා ගිහිල්ලා අනේ සමාවෙයන්. අයියා වගේ මම ඔබට බැන්නට මමත් ඒ වැරද්දම කරනවා. දැන් කවදාකවත් කවුරුත් හිතනවාද මේ මයින්ඩ්ෆුලි අත්තරදි වෙනවා කරනවා කියන එක සදාචාරවාදීයර කවදාකවත් හිතන්නේ. නමුත් එහෙම ලෑස්ති නැත්තම් තමන්ගේ පෞරුෂත්වය තමන්ගේ රුචි අරුචිකා වෙනස් වීමකට භාජන වෙන්න කැමති නැත්තම් ඒ මනුස්සයා මූල ධර්මවාදී. එහෙම නැත්තම් incurable disease ඇති. වෙනස් වෙන්න කැමති නම් තමන් දන්නවා ඊයේ මම හොඳයි කිව්වනම් ඒක අද වැරදි. ඊයේ හො වැරදි කිව්වනම් ඒක අද හොඳයි. ඒ තමයි මගේ ප්‍රෝග්‍රස් එක. කොහොම හෝම හත අට රවුම් කරගලා තමයි අපි පිනකල් එකට යන්නේ. ඒක නිසා කවුරුවක්වත් විවේචනය කරන්න යන්නත් එපා. තමන් විවේචනය කරන්න යන්නත් එපා. විවේචනය කොට ලියලා තියාගන්න. මේක මගේ අද මේ යන view point එක. පොඩ්ඩක් එහාට ගියම අපේ ටැන්ජන්ට් එක වෙනස් වෙනවා. වෙනස් වෙලා වෙනස් වෙලා 100 100 ඩිග්‍රී වලට යනවා. ගියාට පස්සේ තේරෙනවා යකෝ එදා හොඳම හොඳම උත්තරේ තමයි අපි කවුරු හරි කරන වැරද්දක් අපි කරනකොට අපි කරන අරමනසයට සමාව දෙන්නේ නැහැ. අපි කරන වැරද්දට අපි සමාව දෙන්නේ. 100ක් සමාව දෙනවා. මමනේ ප්‍රශ්නේ නැහැ. කොච්චර අපි හදාගත්ත ජුරිස්ඩික්ෂන් එකද අපි ඉන්නේ? කොච්චර තකතිරුද? කොච්චර self centeredද? අපි ඕපන් නම් කාට හරි. එමස ඩොක්ක කන්නලක කොතෝමනේ වැරද්ද හොඳ නැහැ කියලා දාවලට බැන්නේ දැන් තෝම කරනවා කියලා. ඒක තමයි ඉතින් වැඩි හිටියෙක් ඉන්නකේ වාසිය. අපි ඒක එහෙම ඕපන් කරන්නේ නැහැ. ඕපන් කරනවා නම් හරියම පැහැදිලි. මේ මේ ගමන එච්චර අමාරු නෑ. ඉතින් ඒ නිසා අපි මේ ගමන යනකොට අපි හොඳයි කියපු හැමදේම නරකයි කියන්න වෙනවා. අපි නරකයි කියපු හැමදේම හොඳයි කියන්න වෙනවා. ඒකත් හතර සැරයක් කරන්න වෙනවා. ඒ නිසා මයින්ඩ්ෆුලි ටීවී එක බලන්න මං කිව්වේ සිගරට් බොන හැටි. Mindfully. In bed. Out bed. මොකද ප්‍රශ්නේ? අරිට වැඩි හුස්ම ගන්නක් ගන්න පුළුවන් නම් ස්මෝක් එකකින් කරපන්. මං කියන්නේ කරපන් නෙවෙයි. ඒක කෙරුණයි කියලා මොකද්ද ඇති වැරද්ද? මේ කිමිකලි ගවන් බොඩි එකක් මේකේ තියෙන්නේ. non governable body එකක් තියෙන. ඒක වැඩ කරන්නේ මේ ඍතුවේ හැටියට, කෙමිස්ට්‍රි වල හැටියට, ෆිසික්ස් වල හැටියට. ඉතින් ඕකට මම මේ සදාචාරයක් දාගෙන මම මේක කොයන්යන් කියලා දඟලුවාට කරන්න බෑ. ඒව කෙරෙනවා. ඒක නෙවෙයි ප්‍රශ්නේ. මේක කියන්න ගිහිල්ලා අනුමනින්න කියන දේ තමයි අපි කොමිට් වෙන්නේ. මේ සමාජශීලී වීමෙන් ශිෂ්ටාචාර වීමෙන් තමයි ප්‍රශ්න ඇති වෙන්නේ. නැත්නම් අපි වැරද්දක් කරලා අපි තනියම ඉන්නවනේ ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒකේ සදාචාර නැහැ. මනස ශිෂ්ටාචාර වෙලා මේ මිනිස්සු ඉදිරි පිට හෙළුවෙන්නට අඬවටන් අරගෙන මොකද්ද මොකද්ද වටලවාගෙන ජීවත් වෙනවා. තනි වුණාම මොකක්වත් නැහැ. අපි අපි මේ ඇඳුම් අඳින්න පටන් ගත්ත එක හිතන්නකෝ. ඇඳුම් ඇතර පටන් ගත්ත ඉස්සෙල්ලා අපි හෙළුවෙන්නේ හිටි දැන් හෙළුව උනොත් එහෙම නඩුද පිස්සුද කීය જાති වෙනවා හරියට නිකන් ඇඳුම් අරගෙන ඇඳගෙන ඉපදුනා වගේ ඉපදිනකොටම ඇඳුම් ඇඳගෙන ඉපදා ඒක නෝම් එක වෙලා අපිට දැන් පිස්සුනේ මිනිස්සු නටන්නේ ඉතින් ඒක දිහා බලන්න බෑ අපිට සමාජ විවේචන Taman දිහා බලන්න පුළුවන් මම මේකක් ඔලුවට දාගත්තට පස්සේ ඒක අන්තිමට ඒක නෝම් එක වෙනවා හිට්ලර් කියපේක තමයි ඊට පස්සේ ඒක තුලින් බලන්නේ මයින්ඩ්ෆුල් ඉච්චාම හෙළුව එනවා ආයසරයක්. මයින්ඩ්ෆුල් කියන්නේ ඇත්තටම නේකඩ් ලුක් එක. ඒකට වෙන පටන් ගන්න කොහෙද මේ ටීචර් තරන් තියෙන මේ අපිම හදාගත්ත තව පාටිකත් එක්ක. ටෙන්ෂන් එක කියනවා මේක සිස්ටම් එකේ වැරද්දක්. මට මොකද ටෙන්ෂන් එක මගේ කියා ගන්න. සිස්ටම් එකේම ආවන සිස්ටම් එකේම බලය. ඒක මම නෙවෙයි. මගේ නෙවෙයි ආත්ම ඉතින් මිනිස්සු එල කිය එහෙම බෑම්බ ටෙන්ෂන් වෙන්න ඕනේ. ඉතින් ඌට කන්න දෙයක් ගහලා කියන ඔබට ඕන ටෙන්ෂන් එක ගනින්. මං ගන්නෑ. ඒක කරන්න බෑ හැමෝටම කරන්න බෑ. මොකද ඒ තරම් අපි සමාජයේ කියන කට්ටිය ඒ කියන්නේ අනික් කට්ටියගේ රිමෝට් කන්ට්‍රෝල් එකේ අපි ඉන්නේ. Tamange වැඩක් කරගන්න අපිට පෞරුෂත්වයක් නැහැ. ඒකල වෙලා අපි හඳ වෙනකොට නරක වෙනකොට කාට හරි ඇට්‍රිබියුට් කරනවා අත්තාණු දිට්ඨිය නිසා. ඒ නිසා ටෙලිවිෂන් බලන්න මොකද ප්‍රශ්නේ? කිසිම ප්‍රශ්නයක් නැහැ. බලන් ඉස්සලා සතිය තියෙනවා කියලා බලන්න බලේ ඉක්ුණාට පස්සේ සතිය වෙනවා. එතකොට අන්තිමට සතිය තියෙදි බලන්න පුළුවන්. සිගරට් එකක් බොන්න ඔව් ඇත්තටම පුළුවන් නම් සිගරට් හැබ්බුවට කිසිම කිසිම ප්‍රශ්නයක් නැහැ. <coughs> ඒ එක්ස්පෙරිමන්ට් කරා. මදේට පමාදේ ඔය ටෙලිවිෂන් ඔක්කොම වැටෙන්නේ මදේට පමාදේට තමයි. ඒ කියන්නේ මේ බෝඩම් එක ආපුවාම බෝඩම් එකේ ඉන්න බැරිනට අපි මොන හරි එක සූස්තියක් ගන්නවනේ. මදේනේ. පමාදේනේ. අපි අපි ඔක්කොමලා ඇඩික්ටඩ්. කවුරක්වත් කියන්න බෑ අපි කුඩු ගහන කට්ටිය විතර ඇඩික්ටඩ් නේ නැත්තම් මේ ප්‍රොස්ටිටියුෂන් කරන ඒව කට්ටිය විතර ඇඩික්ට් අපි හැම කෙනාම ඇඩික්ටඩ් අපි සමහරක් ඒවා සෝෂල් කියනවා සමහරක් අන්සෝෂල් කියනවා ඒක මේ කන්වෙන්ෂන් එක නැත්තම් මිනිස්සුන්ට ඇඩික්ටඩ් නැතුව ඉන්න බෑ නදියර ප්‍රමාදයට හේතු වෙන දේවල් තමයි අපි ඇත්තටම පෝසත්කම කියන්නේ එහෙම එකක්. මේ පෝසත්කම කියලා එකතු කරන්නේ ඒ ටික තමයි. දුප්පත් මනුස්සයෙක් එච්චර මෙහෙම දේවල් නැහැ. කරන්න බැරිකම ඌට තියෙනවා. පුළුවන් නම් ඌත් ලෑස්ති පොසත්. සතියකින් කරලා බලන්න හිතෙනවා. කරලා බලන්න මේ එක්ස්පෙරිමන්ට් එක හරිය පරීක්ෂණය කරලා බලන්න හිතෙනවා. මොකද බලනකොට දන්නවා අතීතු වල නැත්තම් වසභාජනක විතර කමන්නේ නැහැ කියලා බුදුහාමුදුරු කියනවා. ඒ නිසා හිතන රබර් ග්ලව් එකක් දාලා ටයර් වයරයකට අත තියලා බලන්න. ඒක හරි ජොලිනේ. <laughs> වදින්නේ නැහැ. ඉතින් කවුරු ඔක්කො රණ්ඩු කළා කවුරු හොඳටම බයිනවා. ඉතින් හොඳටම මයින්ඩ්ෆුලි මේ අහගෙන ඉන්නකොට ඉතින් අර මනුස්සයා හොඳටම කේන්තියෙන් බයිනවා. ඉතින් දන්නවා <laughs> මට නෙවෙයි මේ අපේ අයියාට බනින්නේ මම කියලා හිතාගෙන. ඉතින් අහගෙන අර බනිනකොට මොකද වෙන්නේ? අප්පුඩියක් ගහන්න අත් දෙකක් ඕනයි කියලා සෙන් බුද්ධාමයේ කියනවා. සෙන් බුද්ධාහන තනි අතේ අප්පුඩිය සද්ද මොකද්ද කියලා. ඒක කොහොන් එකක්. සද්දයක්ින් නැහැ. තනියදී මොකක්වත් කරන්න බෑ. ඒකට කවුරු හරි පංගුකාරයෙක් ඕනේ. මේ පංගුකාරය හැදීම තමයි ආත්ම දිට්ඨියෙන් අපි හදාගන්නේ. නෑ නෑ මූ තමයි කෙරුවේ, මෙයා තමයි උදව් කෙරුවේ, මෙයා තමයි වෛර කෙරුවේ. ටෙලිවිෂන් හොඳ නෑ. මේක බලන එක හොඳයි. මේ අපි ගినాව නැති කුණුහරුප ටික අන්නේ මගේ දිදාගෙන තියෙන්නේ. කරලා බලන්න, සතියෙන් කරලා බලන්න. එතකොට ඒක වැටෙන්නේ ආර්ය පරිශ්‍රණය. වැඩි කල් කෙරෙන්නේ නැති එකද? ඈ? වැඩි කල් කෙරෙන්නේ නැහැ. නෑ කෙරුවත් ඒක එයා කරන්නේ එතකොට නිකන් මේ ලැබ් එකක කරන වැඩක් වගේ. මේ නිකන් සාමාන්‍ය එක්ස්පෙරිමන්ටල් බේසිස් එක යන්නේ. ඒක කරන්න ඕනේ. අත්තර සරයක් කෙරුවේ නැතුව අපි හිතාගත්තා දැන් මං හරි කියලා කවදාවත් හරියන්නේ නෑ. ඒක ඒ හොඳට මයින්ඩ්ෆුලි ඉමියුන් වෙලා ආයෙත් ගිහිල්ලා බලනකොට බලනකොට තමයි අපි අර <clears throat> හිතේ තියෙන කොන්ෆිඩන්ස් එන්නේ. ඒක තමයි මේ ප්ලාසිබෝ ඉෆෙක්ට් එක. ප්ලාසිබෝ ඉෆෙක්ට් එක එන්න අත ගාලම් බලන්න ඕනේ. ඒක අතගාලම් බලන්න ඕනේ මට ටච් වෙන්නේ මට එෆෙක්ට් වෙන්නේ කියන එක. එහෙම නැත්නම් අර හිතේ ෆෝබියා එක තාම තියෙනවා. ඒ ෆෝබියා එක ඇති අපිව මරන්න. සත්‍යයෙන් මරණ ඒකත් අපිට සතියෙන් කරන්න පුළුවන් වගේ දෙයක්ද කියලා කරලා බලන්න කියලා කියනවා මම මම ඒ දවස්වල මාළු අල්ලනවා මාළු අහුවෙන්නේ ගිලලා නෙවෙයි කොක්කට නිකන් ඇවිල්ලා එනවා මට දැම්මුත් ෂුවර් මට පුදුම වාසනාවක් තියෙනවා <laughs> බිලිපාණ්ඩ ගියොත් මද්දක් ගැහුවොත් ෂුවර් සතු අහුවෙනවා. හිතා ගන්න බෑ. ඉතින් මම ධම්මිකාමරණ ගිහිල්ලා කිව්වා මේක මහා අලුගෝසු ජීවිතයක් මට තියෙන්නේ. මේ කූඩල්ලක් එහෙම ඒක આવොත් කූඩල් ගන්න ගැටයක් ගහලා ලිපට දාන්න. ලිපට දාන්න තුක් ගලපු කර. ඉස්කෝලේ යනකොට මකුණ කනවල මේ මකුණ අරගෙන බෙල්ල කපනවා. ඒ තරම්ම ඔය මොනම දෙයකවත් මර්සිලස්. ඉතින් ඉස්කෝලේ ආමන්නේ අපේ ලැබ් එකේ කරපොත්තර එක ගෙනාවුවාම කරපොත්තර මම තමයි මරන්නේ. ඉතින් මම තමයි ගිහිල්ලා ඔක්කොම කරපොත්තර එක දාලා වයින් රිපීට් එකක් දාලා වහුවා මේකේ අපාය වගේ උනටලා නටලා මැරලා. ගැඩවිල්ල ගෙනාවා මම තමයි මරන්නේ. ඔක්කොමලා ගෙම්බෝගේ ඉන්නවනේ. මරලා ගෙනාවේ නැත්තම් මචං. මොකද ඉන්ජෙක්ෂන් එකද? ඒකෙන් සතුටක් දාවේ? මන් දන්නේ නැහැ. ඉතින් මම දැන් ඒ කාලේ මට ඕක මොනවක්වත් තේරෙන්නේ නැහැ. ටික මේ කෙල්ල ගොඩක් ඉන්නේ. කෙල්ල වෙලා අයියෝ මෙයා කරලා දෙන්න කිව්වාම ඉතින් ෆුල් ත්‍රිල් එකක් තියෙනවනේ. ඒගොල්ලන් කරන්න බෑනේ. ඉතින් මම තමයි ඉතින් කොල්ලොත් ඊට පස්සේ ඇවිල්ලා කියනවා මචං. ඉතින් පාන්දර මං යන්න ඕනේ නුවර මාකට් එකට කිරිමෝරු ගේන්න. ඩිසෙක්ෂන්ස්. ඔව්. ඉතින් මැඩම් කතා කරලා කියනවා මෙන්න මෙහෙමයි ගිහිල්ලා පුළුවන් නම් ඉදා පන්ති ඉස්කෝලේ යන්න තෝරන්නේ මාළු මාකට් එකට ගිහිල්ලා බිට් කරන්න. පිට කළා මාළු ගන්න. මොකද ඒ කිරිමෝරු ගත්තාම අවුරුද්දක් විතර තියාන කප කපා බලනවා. ඉතින් ඒ වර මරලා. නැත්නම් මියුනිසිපල් කවුන්සිල් එකට ගිහිල්ලා මරපු නියෝගෙන් එන්න. මිනිස්සුන්ට මියෝ නැහනේ. නැත්නම් අල්ලලා මරලා දෙන්න. <coughs> මට තාම ඔක්කත් ඒක පිළිබඳව හොඳක් නරකක් මොකුත් නැහැ. ඉතින් ඉස ගියාත්ම අලුගෝසුවක් හරි මොනවද කරන්න ඇති. මට ගණන් නැහැ. මට දැන් උනත් මොනවද වැරදක් වුණාද මම මන් දන්නේ හරි කැලස්. දැන් මරන්නේ කියන්න දන්නේ නැහැ. එහෙම එහෙම එහෙම යෙදිලා බෑ. ඒ කරලා හිතලා කරන්න බෑ. ගියාට පස්සේ ඒ දේ සිද්ධ වෙනවා. දැන් මම මේ ඉඳගෙන ඉනකොට අපේ අම්මා කියනවා පණු රිත්තක් උඩනේ අපි මේ වාඩි වෙලා ඉන්නේ. පොළොව උඩ හිටියනම් ඒ මේ පණුව කොච්චර කුණු අරපෙන් බයිනවද? මේ යකයි කො ඵලයන් මෙතනින් පැත්තට නඩ මොනක්වත් කරගන්න විදියක් නැහැ. එක වර්ග අඟලක ඝන මීටරයක නෙමටෝසා විතරක් වර්ල්ඩ් පොපියුලේෂන් එකට හරියන්නේ ඉන්නවා පස්සේ. ඒක උඩ ඇවිදිනකොට අපි කොච්චර මරනවද? කොච්චර මරනවද? තු කාටවත් නොකර ඉන්න පුළුවන්. හරි චේතනා තියෙන නැති එක වෙනම කතාවක්. කියන්නේ වැඩේ වෙනවා. ඌවත් හොය අපි පශ්චාත්තාප වෙන්න පටන් අරගත්තොත් අපිට මොනවක්වත් කරන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපිට කරන්න ඕන කමක් නැහැ. නමුත් අපි සුද්ධවන්ත වෙන්න යන්නේ නැහැ. මම ඉතින් වෙන්නේ නැහැ නොවියන් කියලා හිතන්නේ කිව්වොත් හෙල්ලෙන්න පෙරලෙන්න බෑ. වෙනවා. හැබැයි ප්‍රොපෝෂනට්ලි අඩුයි. හිතලා කරන්නේ ඒ වෙලාවේ එනකොට ඒ කියන්නේ circumstantially මේ මැෂින් එක මේකට කියන්නේ මේ කිමිකල් බොඩි එකක් නෙමෙයි මේකේ තියෙන්නේ. ඇතුලේ. ඩක්කල වැඩේ වෙනවා. ඉතින් ඒක උගාක් slow motion thin slicing of time තමයි mindful වෙනවා. නැත්නම් ඒක පාට වැඩේ වෙලා ඉවරයි. ඉතින් ඊට පස්සේ වොරි කිරුවත් එකයි නැතත් එකයි ඉතින් සෝරි තමයි. ඉතින් අනික ඇනලයිස් කරලා බලන්න පුළුවන් නම් මේ මයින්ඩ්ෆුල්නස් එක බියොන්ඩ් හියුමැනිටි. ඒක මේ මනුස්ස හිතක් නෙවෙයි ඊට වඩා ගාක් කියලා මට්ටමක් තියෙන. ඒ ටික තමයි බුදුරජාණන්සෝ ජාතක කතාව ලියලා තියෙන්නේ. ජාතක කතාවල හැම වැරද්දක්ම කරලා තියෙනවා. බොරු කියලා එක විතරයි කරලා තියෙන්නේ. හැම වැරද්දක්ම කරලා තියෙනවා. ඊට පස්සේ බොහොම පිරිසක් ඉස්සරගෙන මහන්නේ මමත් ඔය වැඩේ කරා අවල් දවසේ. දැන් අපි ඉන්න කට්ටිය ඌ කියනවා කැමති නෑ. ඒකට ඒ තරම සුද්ධවන්ත වෙලා. ඒක අකුසල නැද්ද ස්වාමීන් වහන්සේ? අකුසල් තියෙනවා අකුසල් නැති කරන්න අකුසල කියන්නේ මොකද්ද කියලා දැනගන්න බෑ. එහෙම නැතු පුළුවන් දර අහසේ අඟහරු ලෝකේ අකුසල් තේදී අපිට මේ සුද්ධ වෙන්න බෑ. අකුසලේ දැනගන්න බෑ. අකුසල දැනගන්න මේකට එපිටෙට් එකක් දෙන්න බෑ. එක්සැම්පල් එකක් දෙන්න බෑ. තමන් කොමිට් වෙන්න බෑ. ඒක නිසා කවදාකවත් කුසලයක් නෑ අකුසල් නැති. කුසල් තියෙන අකුසල් වලට සාපේක්ෂව. පිරිසුදුකමක් නැහැ අපිරිසුදුකමට සාපේක්ෂ නැති. නිකන් සුද්ධ පිරිසුදුකමක් කියලා කේවල මේ ලෝකේ මොනම දෙයක්වත් නැහැ. සුද්ධ පිනක් කියලා දෙයක්වත් නැහැ මේ ලෝකේ. සුද්ධ පවක් කියලා නැහැ. අපිරිසුදුකම නැති දැන පිරිසුදුකම. ඒක සාපේක්ෂව. සාපේක්ෂව තියෙන. ඒතරමද ආර සීල කියන්නේ මේකත්. ආර සීල කියලා කියන්නේ සීලබ්බත පරාමාශ වෙන්නේ නැහැ. මේ වගේ පශ්චාත්තාප වෙන්නේ. මේ සීලපත පරාමාස කියලා කියන්නේ දන්නෙත් නැහැ නොදන්නෙත් නැහැ ජුරිස්ඩික්ෂන් නැහැ හැම එකටම වරි එකක්. සදාචාරවාදයක් ඔළුවේ තියාගෙන ඉතින් එයාට බේත් නැහැ. සීලපත පරාමාස සෝවන් වුණාට පස්සේ සීලපත පරාමාස නැහැ. කෙරුවා නම් කරපු ටික දන්නවා අවුරුදු ආත්ම හතක් යනකම් යන්න පුළුවන්. ඊට වැඩි යන්නේ නැහැ. අවුරුදු හතක් යන ආත්ම හතක් යනකම් යන්න ඉඩ තියෙනවා. කේකින බීජ අවිරුලි අවිරුලි චන්දා නිබ්බන්ති දිරාය අතයන්පදී. එයා දන්නවා ඉස්සර නම් ගණන් හිලවු නැතු වෙනවා දැන් බුක් කීපින් තියෙනවා ගාන තියෙනවා මේකට ගෙවන්න ඕනේ මේක වැල් පොලි මේක මෙහිමයි ගෙවලා දාගත්තා ඉතින් සන්තෝසයි දැන් ඉතින් එහෙම නැත්නම් මම ටීවී බලන්නේ නැති මම කෙනෙක්ව හදාගන්නවනේ ටීවී බලනවා අඩු කරනවා මම ඒ අතින් හොඳ වෙන්නේ නැහැ මම කියලා මම එක් හදාගන්න ඔය නිසර්ගදත්ත මහරජ් බීඩි බිස්නස් කරේ බීඩි බබා කියලා කියන්නේ බුදුමාහාර ඥානි කෙනෙක් වුණා. ඉතින් එයා ළඟට ඒත් බීඩි වුණා මිනිහා. මේ සර්මන් එක දෙනකොටත් බීඩි වුණා. මිනිහා බීඩි හොතන බීඩි වුණා. ඒක දැන් බිස්නස්. ඉතින් ආ මිනිස්සෙක් ඇවිල්ලා කිව්වා "ඕ ඥානි ඔය වැඩ බලන්න ඔක්කොටම මේ මේ සෙනග ඉස්සරහා මෙහෙම බීඩි බොන්න ගියා මොකද්ද දෙන ආදර්ශේ?" ඊට පස්සේ ඔයාලා ඔයා බොන්නද? "චි මම කවදාවත් බොන්නේ නැහැ. ඊට පස්සේ නොබීමට ඇබ්බැහිකමක් තියෙනවානේ." <laughs> ඉවරයි. මම බීමට හැබ්බැයිකමක් තියෙනවා. ඔබට ඒවා ඊටත් වැඩි බර එකක් තියෙන මට බනින්න තරම්. මම බොනවා මං කාටවත් බනින්නේ නැහැ. ඔබ නොබීමට ඊට වැඩි හැබ්බැයි තියෙන හැබ්බැයි නේ හවුතු මේකේ. බීඩී නෙවෙයි. ඒ නිසා අපි මේ හදාගෙන තියෙන මේ විශේෂයෙන් බෞද්ධයා. බෞද්ධයා අමු ජෝකර් කෙනෙක්. හාමුදුරුවෝ ගණ්ඩම දෙයක් නෑ. කතා කරන දෙයක් ඒක නැෂනල් ජෝකර්ස්ලා කියලා මං කියන්නේ. බෞද්ධයා කියන්නේම ජෝකර් කෙනෙක්. දැන දැන පව් කරන එකට තමයි බෞද්ධයා කියන නම ගැලපෙන්නේ. ඉතින් උකට ගණන් ගන්න එපා. ඉතින් අඩුවන්නේ බුක් කීපින් තියනවනේ දැන් ඉස්සර බුක් කීපින් නැහැ. බුක් කීපින් තියෙනවනම් අපිට සෝට් අවුට් කරලා ගෙවලා දාලා ඉවර කරන්න පුළුවන්. අපි දැන් මේ බුක් කීපින් තියෙන නේද බයයි. නෑ මේක අපි අපි කතා කරලා අපි අපේ තියෙන දේවල් අපි අපි හෙලි කරමු. එතකොට මේ හෙලි කිරීමම රෙක්ටිෆිකේෂන් එක. ඒ ගණන් සාත්‍රය වගේ ගාන දන්නවනම් උත්තරේ තියෙනවා. ඒ නිසා ඒක අද අමාරු කතා කරන්න. ප්‍රසිද්ධිය කතා කරන්න බැරි මහත්කාවක් වෙලා තියෙනවා. මොකද මෙයාගේ සදාචාරය මම තීන්දුව කරන්න හදනවා. කොන්තරක් දීලා. විනාශයි. ඒක මේ දේවාගමට වැඩිය භයානකයි. උදෙන්සේ කාටවත් දුන්නේ නැහැ. කියන මෙන්න තොරතුරු තියෙනවා. උඹ හදාගෙන සුද්ධ වෙයක්. අපි අනුන්ගේව බලන්න කියලා අපරාධය අනුන් කරන පවුලට එහෙන දුක් විඳිනවා. එහෙන පව් කරගන්න. අපි කරන දේ නොලහ නොකීම හරහා අපි ඒව ඇතුළ අන්තර අන්තර ඇතුළත්ගත කරලා ඉවරලා ඒව මණ්ඩි මිදෙනවා. කිලිකා හැදෙනවා. දෙච්ච ලස්සන සාසනයක් තියෙද්දි මෙච්ච ලස්සන භාවනා කරන පිරිසක් ඉඳද්දි පුළුවන් තරම් හෙලි කරන්න. මෙන්න මේවයි මගේ හැටි මම ඉතින් වැරදුනා ඒක හරි. මම ඔබතුමාට ඔබතුමීට කියන සමා වෙන්න. එච්චර පිංකමක් නැහැ කියන බුදුරජාණන් කියනවා ආයිති සංවරය විතර සාසනය ඒක තමයි කියන්නේ සාසනය පණ කියලා බුදුහාම. සජීවි ධර්ම කියලා කියන්නේ මෙයාට ගිහිල්ලා මෙයාට වැරද්දක් වුණා නම් ගිහිල්ලා කතා කරන පොඩ්ඩක් මට මට පොඩ්ඩක් කතා කරන්න ඕනේ. විනය පිළිබඳ කාරණාවක් මම ආවල් කරන්නයි මම ඉතින් හිත නරක වුණාද දන්නේ මට තමා වෙන්න මම හිතලා කෙරුවා හරි නැතු හරි ඔබතුමාට හිත නරක වුණේ මම ඊට පස්සේ නොකරන්න වග බලා ගන්නවා කියලා මෙයා මට වැඩිමල් වෙන්න ඕනේ ඒ ආයති සංවරය තමයි බුද්ධ ධර්මයේ පණ කියන්නේ. එහෙම නැතුව මේ සදාචාරවාදියක් දාගෙන මම කවදාවත් පව් කරන්නෙත් නෑ කරන්නත් එපා කියලා ඒ කවදාක සුද්ධියක් වෙන්නේ නෑ. ඒකට එන්නත් ඒ මට්ටමට එන්නත් මේ group එකක් ඇතුළේ ලොකු ඉන group feeling එකක් එන්න ඕනේ. ඒ වගේම භාවනාවෙන් ලොකු මේකක් එන්න ඕනේ හෙලි කිරීම බබලීමක් කියලා. වසන් කිරීම පිළිකාවක්. ඒක ඒක එන්න මේ හරි කාලයක් ගන්න. ගෝ කල් ගන්න. මත ආවට පස්සේ නිවන් දැක්කවා. මොනවා වුණත් හෙලි කරනවානේ. ඊට පස්සේ ආය රිපකෂන්ස් නැහැ. ස්වාමීන් ආයිති ආයිති කියෙන්නේ මොකක්ද? මත්තේ ඉස්සරහට. මත්තේ ගෞරවනීය ස්වාමින් වහන්ස සක්මනේදී සිතේ සංසුන් ගතියක් සමග වම් පායේ හා දකුණු පායේ ස්පර්ශයේ දැනීමෙන් සක්මනේ යෙදෙන විට සිතට නැගෙන සිතවිලි ඔස්සේ ගියද විටින් විට ස්පර්ශයට ඉබේම වාගේ සිත යොමු වේ. නමුත් වෙනදා මෙන් සිතට කොතරම් සිතුවිලි ආවත් පශ්චාත්තාවයක් ඇති නොවේ. පසුගිය කාලයේ තදින් ද්වේෂයක් සිතට ආවිට සතියෙන් එය දැනගන්නා අතර එය වීතික්‍රමණය දක්වා ඉබේම ගිය අවස්ථා තිබුණි. එහිදීද සිතේ පශ්චාත්තාවයක් නොතිබුණි. එසේ කාලයක් තිබී ද්වේෂය වීතික්‍රමණය දක්වා නොගොස් හදවතේ ෆීලිං එකක් විදියට තදින්ම හටගැනුනි. සමහර විට කිසිදු හේතුවක් නොතිබුණි. මේ සතියෙන් බලා සිටීමට හැකියාවක් තිබුණි. දැන් මීට කලින් ද්වේෂය ඇතිවුණු සිදුවීම් වලදී කිසිදු ද්වේෂයක් නැති බවක් දුටුවෙමි. පසුගිය සතිවල රාගයේ වැඩිවීමක් තිබුණද ඒ රාග සිතුවිලි ඔස්සේ ඉබේම වාගේ මනස ගියද එහිදීද මේ වැරද්දක් කියා හෝ පශ්චත්තාපයක් ඇති නොවිනි. ස්වාමීන් වහන්සේ කියූ පරිදි Taman කිසිම ප්‍රතික්‍රියාවක් නොකළ සිටි නිසා දෝ එසේ රාග සිතුවිලි එන එක බොහෝ දුරට අඩු වී ඇති බවක් පෙනේ. මෙසේ මේ ඇති වුණු ද්වේෂ හා රාග සිතිවිලි වල කිසිදුම පශ්චාත්තාවයක් නොතිබුණ නිසා ස්වාමීන් වහන්සේ පසුගිය දේශනාවේ කියූ පරිදි සිතේ ඇතිවන මනාප අමනාපකම් වලට අට්ඨියති හරායති jigujjati යන මෙනෙහි කිරීමක් නොකෙලෙමි. මෙසේ මෙනෙහි කිරීමක් කළ යුතුයදයි කරුණාවෙන් පහදා දෙන්න. තෙරුවන් සරණයි. මේ අටේ තිහරාචි කුච්චති කියලා කියන ඇටිටියුඩ් එකක් මෙනෙහි කරන්න ඕනේ. ඒක කැටලයිස් කරන්න. ඒ වෙනත් ඒක උද්දීපනය කරන්න, ඒක උත්ප්‍රේරණය කරන්න තමයි මෙනෙහි කිරීමක් කරන්න ඕනේ. අර ඇතුළෙන්ම එන බයලජ්ජාවක් එන්න ගන්නවා. ඒක නිකන් මේ උසාවියට බයයි, පොලිස්කාරින්ට බයයි, නීතියට බය නෙවෙයි. ඇතුළෙන්ම බයලජ්ජා දෙකක් එන්න පටන් ගන්නවා. මේ බයලජ්ජා දෙකේ ලකුණු තමයි පව දකිනකොට අට්ටි එතන ලගින්න බෑ, වසන්න බැරි ගතියක් එනවා. හරහා ඒක අතහැරලා දානවා. jigucchati ලැජ්ජාවටපත් වෙනවා. තාමත් මම අර පොඩි උන් වගේ අසුචි අත ගන්නවනේ කියලා වගේ. ඒකට අට්ටියති හරහා jigucchati ඊට පස්සේ ඒක natural buffer එකක් වෙනවා. ඒ කියන්නේ හිතෙන්ම එනවා. ඒ තැන් වල ඉබේම අයින් වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක ධර්මයෙන් අපිට ලැබෙන ආනිසංශයක් endowment එකක්. ඒක හැම කෙනා ගාම තියෙනවා. නමුත් ඒක මතු වෙලා නැහැ. ඒක ඔපණන් වෙලා නැහැ. භාවනා කරගෙන කරගෙන යනකොට පේනවා හැම කෙනෙක්ම නිවන් දැකලා ඉන්නේ. දන්නේ නැහැ. එයා සමාදන් වෙන්නේ කරපු වැරදි විතරයි. අර පිට තියෙන ආගන්තුක උපක්ලේ සමාදන් වෙනකොට එයා පුතත්ජන වෙනවා. ඒත් මේක ඇතුලේ හොඳ ප්‍රබහස්තර මනසක් ඇතුලේ තියෙනව නේද කියලා දැනන කටයුතු කරුවොත් එයා ඉව හිතන මේ පිටින් ආව පොඩි කුණක් තියෙනවා. ඒක පිටලෙල්ලනේ. ඇතුළත හොඳයිනේ කියලා ගත්තට පස්සේ අරවත් null and void එහෙම නැත්නම් insignificant වෙනවා. ඉතින් ඒ බවට අර පින් පව් සමාදන් වෙවි හිටව මිනිස්සයා පින් සමාදන් වෙන්න ගියාට පස්සේ පව් කියන ඒවා නිකන් හුහ් ගාලා පිඹලා දාන්න පුළුවන් දෙයක්. ඒක අරගෙන කතන්දර ගොතන්න එක එක කරන් නම් වණන් හදන්න මොකුත් යන්නේ නැහැ. තන පව් තියෙනවා ඒක ඕක පිඹලා අරින්න පුළුවන් කියලා. ඉතින් ඒ වගේ එකක් ඒකේ මුල තමයි අටි යති හරායති ජිකුච්චති. එතකොට ඒ යම් හේකින් තමන් තුළ පහළ වෙන රාග ద్వේෂ මෝහ පිළිබඳව ඒ මෑත් වෙන ගතිය දකිනකොටම අසත්පුරුෂයන්ගෙන් ඉබේම අයින් වෙන ගතියක් එනවා. හිතෙනවා මේක මුළු මොන જાති පිංකම් කරත් වැඩක් නැහැ සත්පුරුෂ අසත්පුරුෂ සංසේවනයත් එක්ක. ඒ නිසා at any cost. ඒකට නොගිය නිකන් ඉන්න පුළුවන් නම් පිං කරන්න ඕනක මොකුත් නැහැ. ඒ නිසා පළවෙනිම මංගල කාරණාව තේරෙන්න පටන් ගන්නවා අපි මෙතෙක්කල් හොදෝද මඩේ දානවා. ඇසුරු කරන හරියක් ඇසුරු කරන්නේ අසත්පුරුෂයෝ. ඊට මීට වැඩිය හොඳයි මේ මේ ගහක් ගලක් එක්ක ඉන්නේ කියලා. ඒ මේ අනේ ජාතක කතාවක් තියෙනවා ඒක මහබෝසන් වහන්සේ මල්ලිලා දෙන්නයි නංගි. ඔය හතර දිනාටම මේ මහබෝසන් වහන්සේට කියනවා පීර මහරජුරෝ ඔය ඉගෙන ගත්තට වැඩක් නැහැ. කැලියේ ගිහිල්ලා හිටියොත් විතරයි රජකම කරන්න සුසුකම් හම්බෙන්නේ නිසා කැලියට යන්නේ කියලා. ඉතින් මෙයා යනකොට මේ අනික් මල්ලා දෙන්න කියනවා අයියා යනවා අපිත් යනවා කියලා. නංගි කියනවා මාත් යනවා කියලා. ඉතින් ඒක රජගෙදෙට්ට එච්චර ඕනේ නැහැ. නමුත් හතර දිනාම යනවා. ගිහිල්ලා කියනවා මහබෝසන් වහන්සේ මං ආ විවේක වෙන්න උඹලා මාව ෆලෝ කරන්න ආවනම් මට කොහොමඩක් කරදරයක් වෙන්න බෑ ඒ නිසා මං එක දවසක ආහාර හදලා තියෙනවා අපි කුටි හදාගමු ඈතින් ඈතින් මම අල ටිකක් හරි හරලා උඹලා ගෙවල් ඉස්සරහ තියාගෙන යනවා උඹලා ඒක කාපල්ලා දෙවෙනි දවසේ මල්ලි හදන්න ඕනේ ඊගාසේ බාල මල්ලි හදන්න තුන්වෙනි දවසේ නංගි හදන්න ඉතින් හතර දෙනා කෑම හදලා එලිපත් උඩ තියෙනවා කතා කරන්නේ ඉතින් බොහොම ජයට භාවනා කරගෙන ඉන්නකොට එක දවසක සක්‍ර දේවේන්ද්‍රයාට හිතෙනවා මේ මිනිසුන්ගේ තියෙන සමගිය කඩන්න ඕනේ කියලා ගිහිල්ලා ආහාර තිබ්බට පස්සේ එලිපැත්තේ හොරකම් කරනවා. ඉතින් අනිගොල්ල හිතන අද නංගිගේ බිහාරේ නංගිට ආසනෙක වෙලා වෙන්න ඇති. කර බන බඩගින්නේ භාවනා කරනවා. ඊට පහුවෙන්දත් මහබෝසත්ණන්සි කියලා කැම තියෙනවා. මහා සක්‍ර දෙවිඳ අයින් කරනවා. ඊට පස්සේ ලොකු මල්ලිගේ ඊට බාලමණි හතර දෙනාම දැන් මූණේ මූණ බලා ගන්න හොඳටම හෙම්බත්. මේ අයියට වන්දනා කරන්න ආපු වෙලාවක අනු ඔක්කොමලා ලෙඩ වෙලාගේ මොකද කියලා අහනවා. ඉතින් හොඳට බලපෑම් කරුවා පස්සේ කියනවා පහුගිය දවස් හතරම කෑවේ නැහැ කියලා. මේ කියන අයියත් කාලා නැහැ. ඊට පස්සේ ඒක වෙන්න බෑනේ. බෝසතාණන් කියනවා මම අහවල් දවසේ ෂුවර් එකටම තිබ්බනේ. ඉතින් බාලමල්ලි කියනවා ඉතින් මගේ දවසෙත් මම තිබ්බා. ඊට බාලමල්ලි කියන නංගිත් කියනවා. දැන් හතර දිනකට හතර දින විශ්වාස නැහැ. ඒතර මහ බෝසතාණන් වහන්සේ කතා කරලා කියනවා යම් හේයකින් යම් මෙහෙකින් මම ආහාර තියන්නේ නැතුව තිබ්බයි කියලා කිව්වනම් ඒ සාපේ නිසා මම කවදා හරි රජ කෙනෙක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දෙවෙනි එකන කතා කරද්දී මමත් ආහාර තිබ්බා. ආහාර නැති වුණා යම් හේකින්. යම් හේ නෑ වලින් බොසන් වංශය සඳහන් කරන මේවයි. මම ආහාර තියලා නොකිය කිව්වනම් මම විශාල ජනෙල් ගොඩක් සහිත දොරවල් ගොඩක් සහිත මහල් ගොඩක් සහිත ආරාමයක නායක හඳුරු වේවා කියලා ප්‍රාර්ථනා ඒ තමයි සාපි. දෙවෙනි එකන ප්‍රාර්ථනා කරනවා රජ කෙනෙක් වේවා. තුන්වෙනි එකන ප්‍රාර්ථනා කරනවා මම සේනාපති වේවා කියලා. නංගි ප්‍රාර්ථනා කරනවා විශාල මේෂයන් ඉඳනක අග මේෂය වේවා කියලා. ඉතින් ඒගොල්ලෝ ප්‍රාර්ථනා කරන්නේ මේ විදිහට මේ අපි මේ ලැබලා තියෙන ඔක්කොම සැපසම්පත් මේ හොරෙන් අලකාලා. අපිට ලැබිලා තියෙන්නේ ඒ කරපු කඩප්පුලිකමකට ආනිසංසයක් විදියට තමයි. මේ සැප ලැබෙන්නේ මහා නාසිකට ලැබෙන්නේ. නිසා අපි හොයලා බැලුවොත් අන්තිම සක්‍ර දෙවියන්ට ඇවිල්ලා පෙනී හිටිනවා. පිටලෙට පේන ඕගොල්ලන්ගේ ධර්මතාවය කැටි කියලා මහබෝසතාණන් කියන එන්න එපා අපේ විවේකයට කියලා. ඊට පස්සේ කියනවා ඔබතුමාට වරයක් දෙන්න ආවේ කියලා. ඊට පස්සේ අහනවා මේ මොකද්ද වරේ කියලා. ඊට පස්සේ කියනවා මට මේ ඉන්න විදිහට ඉන්න දෙන්නයි කියලා. එච්චර ලොකුම වරේ. ඊට පස්සේ කියනවා නෑ දෙකක් දෙන්න. දෙවෙනි එක මොකක්ද? මට මේ විදිහට ඉන්න දෙන්න. තුනක් දෙන්න. තුන්වෙනිමයි මකට දෙන්න දෙන්නේ. ඒක මෙච්චර මිනිස්සු මිනිස්සු දේවල් ඉල්ලපුවාම ඇයි ඔබතුමා මේ මේ වර තුනක් දීලත් එපයි කියන්නේ කියලා. මට අසත්පුරුෂ සංසේවනේ එපයි කියව. ඒ නිසා මට මේ විදිහට ඉන්න දෙන්න. ඊට පස්සේ ඒ තුනමත් දීලා ඒ කියන්නේ ඔයාලට ඕන වෙලාවක විවේක වෙන්න අවසර දීලා අතින් අල්ලන අල්ලන ඕන දෙයක් හිතුව පැතුව දෙයක් පාත්‍රා වෙන්න කියලා ප්‍රාර්ථනාවකුත් මේකුත් දීලා ගිහිල්ලයි කියලා කියනවා මේ සත්පුරුෂ අසත්පුරුෂ සංසේවනය කියන්නේ ඒක අපිට හිතා ගන්න බැරි තරම් සාපයක්. ඒ නිසා අපි පුළුවන් තරම් ප්‍රාර්ථනා කරන්න ඕනේ අට්ටි යති හරායති jigucchati. ඒගොල්ලෝ ඒගොල්ලෝ ඕන දෙයක් කරගත්තා වයි. ඒගොල්ලෝ ගාවට ගියේ මමනේ. මම යන්නේ මම පැත්තකට වෙනවා. ඒකට ඒගොල්ලන් කරන්න දෙයක් නැහැ. ඒ නිසා ගිහිල්ලා ඒකත් එක්ක අනාන රණ්ඩු ගීකයා දබර කර කර ඉන්නවනම් ඒක ඉතින් අමනකමක් නේ. ඒ නිසා මේ භාවනා කරන ගමන් සතිය හරියන ගමන් තාමත් සෝදෝද මඩිය දානවනම් ඒ ටික භාවනාවෙන් කරන්න බෑ. ඒක ප්‍රයෝගික කරලා දෙන්න ඕනේ තමන් අයින් වෙන්න ඕනේ. තමන් අසත්පුරුෂ සංසයෝණයෙන් අයින් වෙනවා. ඒක තමයි අට්ඨියති හරායති කුච්චති කියලා කියන්නේ. ඒක අන්තිමට බොක්කෙන් එන්න ගන්නවා. ඇසුරු කරනවා නම් ඇසුරු කරන්නේ තමන්ට වැඩි ගුණවතෙක් සිල්වතෙක් මිසක් ආ. එහෙම නැහැනේ. පෛර්පාසානේ ඕනෙම නැහැ. කවදාකවත් ලාභයක් නැහැ. මොන මොන දේ කරලා කරන්න කියත් ලාභයක් නැහැ. කරනවනේ අතේ රබර් ග්ලව් එකක් දාගෙන කෙරුවා. වැඩේ කරලා ඉවර කළ පැත්තකට. ඒ එහෙම හිතෙන්නේ මං හිතුවා මේ මුල් කාලේ භාවනා කරනකොට එහෙම කට්ටිය ලෝකේ නැහැ කියලා. මං දැන් දකිනවා විශාල පිරිසක් ඉන්නවා. ඕනම දෙයක් කැප කරනවා විවේකයේ සඳහා. ඒකල සිනකක් එක්ක ඇසුරු කරනවනේ. හොඳට රබර් ග්ලව් එකක් දාගෙන ඇතුල් කරා. වැඩෙත් ඉවර කළා ග්ලව් එක ගල්ල පැත්තක තිබ්බා. ඉවරයි. හිතා ගන්න බෑ මේ මේව තරම් සංකර සමාජවල එහෙම මිනිස්සු ඉන්නවයි කියලා ඒකට එන්න Taman ඒ මට්ටමට ගියාට පස්සේ පේනවා මේ මිනිස්සු හුදකලාවට කොච්චර ගරු කරනවද එම්පිස් අඩුයි හැබැයි අපි හිතනට වැඩිය ප්‍රොපෝෂන් එකක් අපි හිතනට වැඩිය ප්‍රොපෝෂන් එකක් ඉන්න. ඒ මිනිස්සු කරන්නේ මොන්නම දෙයක් හරි ගමන්නේ ඇසුරක් එපා සම්බන්ධතාවයක් උඹට ඕන නම් කැවුත් අරන් ඵලයක්. ඕන දෙයක් අරන් ඵලයක් වජනේපා. තියෙන දේ ඔන්න අරන් ඵලයක්. ඉතින් ඒක දකින්නකොට හිතෙනවා මේ මනුස්ස ලෝකේ මේ කොහොමද කරන්නේ කියලා. ඒ මේ සමහර ගිහියෝ. සමහර ගිහිවි ඉන්නවා. සමහර පැවිදිලා ඉන්නවා. ඒගොල්ල කවදාකවත් පත්‍රයක නම දාන්න ෆොටෝ එකක් වටින්න වගේ වෙන්නේ නැහැ. මොකද හේතුව ඒ පැත්තට යන්නේ නැහැ. ඉතින් පත්‍ර වල ෆොටෝ වල වැටෙන ඔක්කොම නිකන් ශෝබනකාරයෝ. දැන් මගේත් පත්‍ර වලට වැටෙන්න පටන් ගත්තා ඊවරදා. දිගටම දැන් ලංකාවේ හැමදාම කොහේ හරි තැනක ෆොටෝ දාලා මේ YouTube දාලා එන්න පටන් ගත්තා ආයෙ ගොඩ එන්න හම්බෙන්නේ. අපි සතිපාසල වලුවා ස්වාමීන් වහන්සේ කිව්වා ඉන්ටර්නෙට් එකේ ස්වාමීන් වහන්සේගේ. නෑ 6 වෙනිදා තිබුණා Daily Mirror එකේ full page එක. සතිපාසල වීඩියෝ එක බලුවා. ඉතින් ඊට පස්සේ ඉවරයි. ඊට පස්සේ ආයෙ දැන් මොකටද එංගලන්තයට ආවට පස්සේ ගන්නම දැන්නේ. <laughs> ආයෙ කතා කරන්න දෙයක් නෑ. ඉතින් ඒ නිසා මේ මේ ඉල්ලගෙන කරන පරිප්පුවක් මේකේ තියෙන්නේ. ඒ නිසා කරුණාකරලා භාවනා කරනවනම් අර විවේකයේ පිණිස අට්ඨිය තිහරායත jigucchati කරන්න. ඒකට දැනම කායින්වත් අහන්න එපා. ඒක අපේ බර්ත් රයිට් එක. අඳුර ඉස්සර මේ මට සෑහෙන තරහ කුමාරේ දැන් දැන් කවල් බැන්න හැටිය ගිනා යනවා. ඒක ප්‍රති කෙනෙක් එක එක අරකම කොයින් එක අනිත් පැත්තට ඒ කියන්නේ අරුවට ඊට වැඩි තදේනවා. දැන් ගහනකොට ගහුවනේ ඉවරයි. දැන් ගහනකොට බහිනකොට hina වුණොත් එහෙම වෙයිට වැඩි තරහ අර මනුස්සයා හැම ගහන ඇරියවලු. ඕන දෙයක් බැනපන් ඕන දෙයක් ගහපන් පොඩ්ඩක් ඔය hina වෙලා hina වෙන්න යන්න එපා ඒ වෙලාවට. ඒක ඇත්තේ නේද මූණ අට කරගෙන ඉන්න ඕනේ. දැන් මූට වයර් මාරු වෙලා තියෙන්නේ. කමන්නේ. ඉතින් ඔය පොඩ්ඩක් ජර්මන්සට මොනවක් හිතාගන්න බෑ මේ ගැහුවට වදින්නේ නැහනේ. තනියට යපුඩියනේ යන්නේ. හරිම ලස්සනයි ඒ වැඩේ. කවුරුහරි මේ අස්වාභාවික විදිහට කවුරුහරි අස්වාභාවිකනේ ස්වභාවිකුණත් බයිනවා කියන්නේ. ඒ හොඳට තේින්න මෝ විතරයි අවංක මිනිහට ලෝකේ ඉන්නේ. අනිත ඔක්කොම බොරුවනේ කරන්නේ. අතුක බනින්න උනාට උඹ බනින්නේ නැහැ. මේ ශිෂ්ටාචාරය. කියන්නේ කියන හරුට නැහැ. ගත්ත ගත්ත ගමන් ඇදලා ඇරියා. එල හරි සතුටක් යනවා. අරිම අවංක මිනිහව. එහෙම කාටවත් බනින්න බෑ අවංක නැතුව. ඉතින් ඒකට කරවන හිටියට පස්සේ බැවිලා අහනවා මොකද අනේ ගැව්වට අහන්නේ නැහැ කරවන හිටියොත් විනාසයි ඒක පුදුම පුදුම කලාවක් ඒ හිනායනේ තරහ යන්නේම නැත ඔය දෙතන ඇත්තෝ කැමති ඒ මනුස්සකට හම්බෙලත් නැහැ මනුස්සයා නිකන් මාව කියන මනුස්සය කල්ලාගෙන නිකන් පව් කරලා ඔක්කොම ටික දඩක් ඉද්දි හිනා යනවා කිසිම තරහක් නෑ ඒක නිකන් අර අර වගේම ඉමෝෂන් එකක් තමයි ඇතුළෙන් මේ එකක්. ඒ සමාජයේ වැඩ කරන ධර්මයක් නෙවෙයි ඒක. ඒ කියන්නේ සමාජයේ කවදාකවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. භාවනා කරගෙන ඉන්නකොට හරි පුදුම හිතෙනවා දැන් අර රමණ මහරිෂි කියලා මේ මිනිසෙක් මේ මිනිස ඇඳුම් අඳින්නේ නැහැ. අන්තිමට නිකන් සුදු රිදි කැලක් විතරක් ඇඳගෙන හිටියා. ඉතින් මිනිහා ළඟට සල්ලි ගෙනත් දාපුවා ඒ සල්ලි ටික ඔතන එකතු වෙලා තියෙනවා. කෑම ගෙනාපුවම එතන තියෙනවා. ඉතින් රිලව් ගවිලා ඒ කෑම කාලා යනවා. මිනිස්සු ආපුවම අර සල්ලි දෙනවා. ඉතින් මේ ඉන්න වෙලාවේදී මේ මෙයා Hindu බ්‍රාහ්මණ මිනිසෙක්. අවුරුදු 14ක්ම අරණ්‍යයක් කැලයක් ඇතුලේ හිටියේ. තිරුවන්නමලී. ඉතින් දවසක් ඇවිල්ලා හොඳ Hindu මේ මේ කෙනෙක් දොස් කියලා තියෙනවා. මේ ඇඳුම් අඳින ලෝකෙ මේ මොකක්ද මේ කඩප්පුලි වැඩේ කරන්නේ? ඉතින් ඇඳුමක් අඳින්න බෑ. ඒක දැන් සාමාන්‍ය ශිෂ්ටාචාරනේ. අරක මේ කියලා බැලලා. ඉතින් මිනිහා හොඳට අහගෙන හිටියලු. ඉඳලිවලා මේ අර මංසේ ඉවරලා යනකොට අර එකතු වෙලා තිබුණ සල්ලි දෝතක් අරන් ගිහලා මේකත් අර යන්නේ කියලා. මිනිස්සු දාලා යන පිම්පෙට්ටි කල්ලි ටිකක් දුන්නා. ඉතින් අර මනුස්සයාට වහ කනවා. මොනවත්ක්ම කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ ඇත්තටම ඇඳුවක් ඇඳගෙන හිටියා. මේ රුදුර දිගැල්ලක් ඇඳගෙන ඉන්නවා. ඉතින් මෙයා ගේ ඇතුලේ ඉනකොට හැම වෙලාවෙම මිනිස්සු එනවලු. ඉතින් ඒ අයිතිකාරයා ගේ හදලා දීපේ කන ගොර අනේ ස්වාමීට කවදාකවත් විවේකයක් නැහැ. ඒක නිසා මේ මෙච්චර වෙලාවක් ඇතුලට යන්න එපයි කියලා වහලා දානවා. ඉතින් මෙයා ලොක් කරලා වහලා ඇතුලේ. පහුවෙන්ද මනුස්සයා කිව්වලු ඒ වහන වෙලා මට කිව්වා මං එළියේ ඉඳගෙන ඉන්න උඹේ ගේ නිසා උඹට වහන්න අයිතියක් තියෙනවා. මේ මම ලොක් කරන්න ඕට අයිතියක් නැහැ. නිසා මං එදාට එළියට වෙලා ඉන්නවා කියලා. ඊට පස්සේ මෙයා වැඩ කරනවලු හැමදාම මොනවා හරි වැඩක් කරනවා. ඉතින් මිනිස්සයාගේ වැඩ කරන්නේ නැති වෙන මේක ඇඳුම් හොදලා දිනවලු ඔක්කොම හොදලා ඊට පස්සේ මිනිස්සයා ගිහිල්ලා කුස්සියේ කුණු රෙදි කියලා තියෙන අර දැලි කුණු රෙදි. දැලි මොනවද කියන්නේ? අතපේන රෙදි කියලා. ඔක්කොම ටික හේතුවලු. ඊට පස්සේ දායක සභාව යනකොට මේ මිනිස්සයා අර අර පහත්ම මිනිස්සයාගේ වැඩේ ඊට පස්සේ ගොල්ලෝ උඹලා මේ මට මට වැඩ කරන්න ඕනේ. මගේ දවසකට කටයුතු ටිකක් තියෙනවා. මම මේ ස්ථානෙට මගේ වතක් තියෙනවා. නැත්තම් මම මේක තමයි කරන්නේ කියලා. ඉතින් අන බලනකොට මෛත්‍රී වාදී හානන්ද මෛත්‍රී හාමුදුරුවෝ කියනවා මේ වගේ උත්කෘෂ්ඨ මිනිස්සු කොච්චර හම්බල් ජීවිතයක් ගත කරනවද බැන්නත් පින්කටේ කඩලා ගාලි ටිකක් දීලා පිටක් කරනවා ඒ නිසා මේ ලෝකෙට ගැලපෙන්නේ නැහැ ඒගොල්ලෝ. ඉවර කරමු. අවසර ගරු ස්වාමින් වහන්සේ. පහත සඳහන් කරුණු කමාකර පහදා දෙනමින් ඉල්ලා සිටිමි. එක ධර්ම ශ්‍රමණය ධර්ම ශ්‍රවණය කිරීමට දවසේ වෙනම කාලයක් වෙන් කරගත යුතුයද? වෙනත් කාර්යයක් කරන අතරතුර ඒ කිරීම සුදුසුද? දෙක ධර්මශ්‍රවණයට සුදුසු බණක් තෝරා ගනුයේ කෙසේද? ඒ තේරීමකින් තොරව ඇසිය යුත්තක්ද? 3. ධර්ම ශ්‍රවණය කිරීමේදී එහි පිළිවෙලක් තිබිය යුතුද? උදාහරණයක් විදියට සතිපට්ඨානය පිළිබඳ දිගු බණක් අසන විට එය එක් දිනකින් ඉවර නොවේ නම් ඒ අතරතුර වෙනත් බණක් ඇසීම සුදුසුද. නැතහොත් එක දෙයක් සම්පූර්ණ ඉවර කර තව දෙයක් ඇසීමට පටන් ගත යුතුද. හතර ඔබ වහන්සේ බුදුන් නමදින ආකාරය විචිත්‍රයි. එහි පිළිවෙල එහි විදිය අර්ථය ස්ටෙබ් බයි ස්ටෙප් පැහැදිලි කළ හැකිද. උදාහරණ නලබිම තබා වඳින ආකාරය. පහ. දම්මානු දම්ම පටිපදාව යන වචනය ජීවිතයට අදාළ කරගන්නා විදිය පැහැදිලි කරනමෙන් ඉල්ලා සිටිමි තෙරුවන් සරණයි රවිසරට කියන උත්තර දෙන්න කියලා ප්‍රශ්න මොකක්ද උත්තරේ ප්‍රධානකොට ඔක්කොම එක එක ටැකල් කරනවා. මම මම එන්න පිටිපස්සේ මට හිතෙන දේවල් කියන්න. වසංගත දෙන්නේ. මගේ නම් අදහස හැටියට ඒක ප්‍රශ්න කියවන්න. ඔව් ප්‍රශ්න ධර්ම ශ්‍රවණය කිරීමට දවසේ වෙනම කාලයක් වෙන් කරගත යුතුද? වෙනත් කාර්යයක් කරන අතරතුර එය කිරීම සුදුසුද කියලා වෙනත් වෙනම කාලයක් වෙන් කරගත කරනවා නම් හොඳයි කියලා මට නම් හිතෙන්නේ. එතකොට ඒක අනිවාර්යයෙන්ම කරනවා. ඒකට ඥානන්ද සාසි කියනවා බණ જાති දෙකක් තියෙනවා. ඇහෙන බණයි අහන බණයි කියලා. ඇහෙන බණ කියන්නේ ඩ්‍රයිවිං කරන ගම මොනවා හරි කරනවා බණ ඇහෙනවා. අනික එක ඒකටම අත්ෝදා ඉස්සෝදානාල අත අපිට අත තියන ඒකටම හිත යොදාගෙන අහනවා. ඉතින් මේ දෙක අතර වෙනසක් තියෙනවා. ධර්මයේ කෙරෙහි අපි දක්වන ගෞරවය ඇහෙන බණ හොඳයි වෙන වැඩක් අහනට මයිකල් ජැක්සන් අහනට වැඩිය බණ අහන එක හොඳයි. නමුත් ඒකට වැඩිය හොඳයි ඒ සඳහාම සැදී පැහැදී බණහන එක. ඒක තමයි ධර්ම ගෞරවය කියලා කියන්නේ. අද ධර්මයේ ඇහෙන වැඩි වෙන්න වැඩි වෙන්න ධර්ම ගෞරවය අඩු වෙනවා. ලොකු සංශය පැහැදිලිවම කියනවා. උන්වහන්සේ 1901 ඉපදිලා 91 වෙනකන් ජීවත් වුණා. මේ තරම් බණ කියන යෝගයක් සිංහල සිංහල බුද්ධාගම ඉතිහාසයේ තිබුණේම නැහැ. හැම channel එකේම බණ හැම හන්දියේම බණ හැම ඔක්කොගෙම බණ. හැබැයි රට නරක වෙන දිහා බලනකොට මොකද්ද වැරද්දක් තියෙනවා කියලා. බුද්ධ බණ කියනවා ඉතින් ඒ වුණාට කට්ටිය ඔය එක එක දේවල් කරන ගමන් අහනවා. ඊට වැඩිය හොඳයි. ඒක නිසා කවදාකවත් හැබැයි මේකම කළ යුතුයි කියලා කාටවත් කියන්න එපා. මොකද මේසුන ගොඩක් වැඩ දිනවා. මේ නිසා අපි දෙන්න ඕන රේන්ජ් එක මේකට වැඩිය මේක හොඳයි මේකට වැඩිය මේක හොඳයි. මේ ලියපේ කාට ඒක පිළිබඳ හැඟීමක්ම නැතුව ලියලා තියෙනවා. මොනම දෙයක්වත් තෝරලා Tamange එක්ස්පෙරිමන්ට් කරන්නේ නැතුව ඒ බණ අහන බණ කියන ගමන් බණ අහන හැටිත් කියලා දෙන්න ඕනේ කියලා කියනවා. ඉන්න අපි මේ ලෝකේ ජීවත් වෙලා තියෙන අවුරුදු 30ක් 40ක් 50ක් තමයි වැඩි කුසලයේ සිදු වෙන තැන බලාගෙන යන්න. කවුරු කියලා දීලා හරියනවා ඒක. එනිසා මන්නේ ප්‍රශ්න කොච්චර හරි ලියන්න පුළුවන්. අඩු ගානේ මං කියනවා මූලික උපදේශපන්තිවත් අහපු කෙනෙක් නෙවෙයි මේ ප්‍රශ්න අහන්නේ. මේ රිට්‍රීට් එකට ඇවිල්ලිවලා පළවෙනි උපදේශපන්තියක් දෙනවනේ කමටහම් බණක් කියලා එකක්. ඒකවත් අහලා නැහැ. එනිසා හිතවලමත් වෙලා අර කොලයක් ඔය පොයින්ට් වැඩි කොච්චර ප්‍රශ්න ලියන්න පුළුවන්. මේ ප්‍රශ්න විචාරාත්මක වැඩ බලක් කිව්වට මේ මේක නෙවෙයිනේ කෙරෙන්න ඕනේ. ඒ නිසා තමන් දැනගන්න තියෙනට වැඩි කුසලතාවයක් සිදු වෙන ක්‍රමේ තමන්ට ගැලපෙන මේ ක්‍රමේ මිසක් මොනම දෙයක්වත් කරලා හරියන්නේ නැහැ. ඒ නිසා මෙවැනි ප්‍රශ්න අපි නාහනිකන් එමු. උත්තර ඈ දෙකක් කරමු. දෙවෙනි ප්‍රශ්නේ නෑ විශ් කරනවා. නෑ නෑ එහෙම කරන්න කිව්වොත් මේ පිස්සුනේ කෙලින්න හදන්න. මූලික උපදේශ බලන්නේ නෑ. මෙතෙන් රිට්‍රීට් ආවේයි දන්නේ නෑ. මූලික උපදේශ අහලා නෑ. ඊට පස්සේ ඒකට අදාළ නෑ. ඊට පස්සේ මේ ඉන්න ඔක්කොම කරකවනවා. ඉතින් එතකොට මේකේ ස්ටෑන්ඩඩ් එක බයි. ඒ නිසා දෙන්න ප්‍රශ්න දෙන්න මෙන්න මේ ප්‍රශ්න විතරයි අහන්නේ. මේ කීප බැලුවද භාවනා කරාද මොනවද භාවනා කරලා ප්‍රතිඵල ගමනක් යන්න පුළුවන්. මේක කිලෝරක් නෑ. ඒ නිසා හොඳ බණක් තෝරගන්න හැටි අපිට කියලා දෙන්න ඕනේ. නෑ. තමන්ට වැඩියෙන් සතිය පිහිටීම හරි. තමන්ට සතිය පිහිටීම නම් හොනේ කරලා තියෙන සතියට ගැලපෙන දේ කරන්න. දැන් බිස්නස් සල්ලි තියෙන કોઈ බිස්නස් එක සල්ලි දාන්න. හැම එකනම කියනවනේ මේක තමයි මේක තමන්ගේ ඔකට ගැලපෙන එකට දාන්න. ඒක කවුරුත් කියලා දැන් මම දෙන එක කියලා තියලා වෙන කෙනෙකුට හරියන මම අහන කුණු අරප ඔයගොල්ලෝ දන්නවනම් දවසකට හැම මිනිහම කරන දේ මම අහනවා. ඒවම තමයි සමිමාස අහන්නේ. ලෝකේ තියෙන මයි ළඟ තියෙන පොත් ටිකයි බැලුවොත් ඔය මේ ලෝකේ කෙනෙක් හිතන්නේ මයි ළඟ නෑ ඉතින් මාව හලෝ කරුවොත් එහෙම කවුරු හරි ෂුවර් පිස්සු. ඒ නිසා මම කියන දේ අහන්න එපා. ඒව ඒවත් කරන්න බෑ. ඒ නිසා Taman දැනගන්න Taman යන පාරට contribute වෙනව තියෙනවනේ. ඒකට දෙන්නේ කීව copy කරලා කද්දාවත් හරියන්නේ. දෙන්න පුළුවන් මට විසරද උත්තර දෙන්න පුළුවන්. කලින් එකම නම් දීදි වතුරක් කරනවා. නිසා Tamanට එන්නේ එන්නේ ටෙන්ෂන් එක අඩු වෙන ආතතිය අඩු වෙන ගමනක් තියෙනවා නම් යන පැත්තට යන වැල යන පැත්තට මැස ගහන යන එකයි තියෙන්නේ මොකද එක එකනාගේ ටෙන්ෂන් જાති වෙනස් ඒ නිසා මොනෝ මේ මොය බැන ඇහිල්ල ඒ විදිහට එහෙම මේ ඕවර්ඕල් කියනවනම් we have no we have no choice එන දේ කරපන් follow the heart කියන්නේ ඈ follow the heart සති ඒ කියන්නේ තමයි හදවත කියලා කියන්නේ මේ යන වෙලාවේදී ටෙන්ෂන් එක අඩු වෙන ස්ට්‍රෙස් එක අඩු වෙන වැඩක් තියෙනවා නම් කරන්න. එහෙම නැත්නම් ওই විදිහට කියලා දීලා මේ ඇඳෙන් කිරිපුවල කවදාකවත් ඉවර කරන්න. ඊට වැඩිය ලේසි මූලික කමටන් පන්ති රහුම්කන් දෙන්න. ඒක කරන්න. ඒකට එන රෙස්පොන්ස් එක කියන්න. එතකොට කෙලවරක් තියෙනවා. නැත්නම් මේක නිකන් ආයෙත් ඇදලා වැටෙන ඔක්කොම විශේෂ පිළිසක් නේ. එතකොට ඩිස්කෂන් එක නොම ගන්නවා. ඉවරයි ප්‍රශ්නේ. කමන්නේ කවුරු ආවත් කවුරු ආවත් මේ නම ලෝකේ වුණාට මම ස්තුතිවන්ත වෙනවා. <laughs> ලියපේකන අත උස්සන් නැතුවට මම ස්තුතිවන්ත වෙනවා. මොකද මම ඒ පුද්ගලිකත්වයට හානි වෙන්න ඉඩ තියෙනවා මගේ උත්තරය. ඒ නිසා මම කැමති නෑ මේ නම කියලා අහනවට. ඒකයි පොදු කමටහන් සුද්ධ කිරීමේ මගේ වැත්තට තියෙන ලාභේ. කවුරු හරි හරස් ප්‍රශ්න අහුවොත් විතරක් මම අත උස්සනවා. උස්සවා ගන්නවා. නැත්තම් කතා කරන්න යන්නේ නෑ. ඒ කියන්නේ හුඟ දෙනෙක් හිතනවා මේ වගේ හදපු රෙසිපි එකක් ඇති කියලා. එහෙම කන්නේ මේ වගේ ඉන්නකොට දැනගන්න ඕනේ බැල යන පැත්තට මැස්ස ගහන යන එකයි තියෙන්නේ. ස්වාමීන් වහන්සේ දැන් ඒ විඥානේ එක වැඩ කරන විදිහට දෙකක් කරන්න බෑනේ. භාගයක් ඇහෙන හේකුත් නැහැ තව වැඩක් කරන්න ගියොත්. නේ? දැන් වෙන වැඩක් කර කර බලහන්නේ විඥාණයෙන් හරියට ඒකෙන් සෝත විඥාණයෙන් එළියට එන්නේ පැය විඥාණය අනිත් වැඩේට දාන්න. ඔව්. දැන් ඉස්සලා කියපු විදිය නේද? මොකද්ද ඒකට ප්‍රකාශයක්ද ප්‍රශ්නයක්ද මොකද්ද මම නිකන් ප්‍රකාශයක් සමහර මට දැනුන විදියට මට මට තේර මට හිතුනේ එහෙමයි ඒ කියන්නේ බණ ඇහිම බණ ඇහිම සම්බන්ධව අර දෙකක් කරන්න යනවනේ ඒ කියපෙක් කියන්නේ මාස් දෙකක් කරන්න බෑ ඒකයි මම අර ඇහෙනවා නම් තව වැඩක් කරනකොට අරගෙන පොඩ්ඩක් අඩු වෙලා යනවා එහෙම එක මම චිත්තක්ෂණ එක එකට ගිහිල්ලා ආයෙත් ඇවිල්ලා ආයෙත් ගිහිල්ලා ආයෙත් ගිහිල්ලා යනකොට ඒක පේන්නේ දෙකක් වගේ ඒක sort out කරන්න අමාරුයි. ඒ චිත්තක්ෂණ එතන verify කරගන්න පරි දෝෂයක් තියෙනවනේ මේකේ. ඒ නිසා බැලු බැලමට පේන්නේ එහෙම තමයි. ඒක නිසා ඒකට දෝෂයක් කියන්න බෑ. ස්වාමීන් වහන්සේ කියන්නේ ඒ තැනැත්තාට වෙලාව නැත්තම් අර කරන්න එපා කියන්නත් බෑ. එයාගේ ඕන් හදවතින් එයාගේ ඕන් circumstances බලලා නැත්තම් අරක කරන්නෙත් නෑ මට වෙලාවක් ගන්න බෑ කියලා මොන බණක්වත් අහන්නේ. එයා රෙඩියයන් කරන ගමන් බණ අහනවා නම් අර භාගයක් වෙන්නේ. ඒකයි කියන්නේ කීක තව බණක් තියෙනවා නේද ඔඩොක්කු බණ කියලා. අහන බණයි, ඇහෙන බණයි ඔඩොක්කු බණ අහලා තියෙනවා. ඒක තමයි උග්ගටිතඤ්ඤු විපංචිතඤ්ඤු ඤෙය්‍ය බදවරම කියන්නේ උග්ගටිතඤ්ඤු කියන්නේ කලයේ උඩින් තියාගන්න. ඤෙය්‍ය පුද්ගලයා ඉඳගෙන ඉන්නකොට ඔඩොක්කු වේ තියෙනවා නැගිටිනකොට හැලෙනවා. ඉතින් එහෙම තමයි ඉතින් කවුරුත් පටන් ගන්න එතනින්. ඒක දොස් කියන්න බෑ. ඒක පහු කළා තමයි අරකට යන්නේ. ඒ නිසා එන්නේ එන්නේ ඇහිීමේ efficiency එකක් තියෙනවා. ඉතින් ඒක අනුන්ගෙන් මේ ඇහුවට දෝෂ කියන්න බෑ. නමුත් මේ කවුරුත් දෙන උත්තරය කාදාකත් හරියන්නේ නැහැ. we are on the way back home. ඕකටම ෆැසිලිටේට් කරගෙන යන්න. කවුරුත් මොනවත් කිව්වට ඔබේ එච්චර ලොකු එකතුවක් වෙන්නේ. අපි ඉවර කරන්න හදන්නේ. ස්වාමින් වහන්ස පරයන්ක භාවනාවේදී ආශ්වාස ප්‍රාශ්වාසය ප්‍රකට වෙන තැන ගැන සිත යොමු කර සිහියෙන් විමසනකොට තේරෙනවා මේ දැනෙන වේදනාව විඳීම බාහිරයෙන් ආපු දෙයක් නොවේමයි යන බවත් කයත් වාතයේ පටවිය නිසා පොට්ටබ්බයත් කාය විඤ්ඤාණයත් හේතුවෙන් මගේම සිතේ හටගත් ඵලයක් බවත් ඉතින් ඇත්තටම මේ වගේ දැනීමක් තමයි කය පුරාමත් තියෙන්නේ බව පැහැදිලි. ඒ නිසා ඇලෙන්න ගැටෙන්න කිසිවක් බාහිරය තුල නැති බව තේරෙනවා. සතිපට්ඨාන සූත්‍රයේ අනිස් අනි අනිස්සිතෝච විහරති නචකින්චි ලෝකේ උපාදයති කියලා අවසන් වෙනවා. එතනින් ඉදිරියට විදර්ශනා කරන්න උපදෙස් අපි හුඟ දෙනෙක් පතනවා. නමුත් එවැනි දල අදහසක් අවබෝධයක් ආවහම ඊළඟට කරන්න ඇත්තේ සතියෙන් සිටීමම නේද. කාලයෙන් වැඩි ප්‍රමාණයක් සතිය දියුණු කළ යුතු බව පැහැදිලි. භාවනාවේදී අතීතයේ අතපසුවීම් ගැන සිතිවිලි එනවා. ඉදිරියේදී කරන්න හිතන වැඩ ගැන මතක් වෙනවා. වරහන් ඇතුලේ පින් අතේ වැඩ ධර්ම දානීය වැනි දේවල් වැඩි. ඔබ වහන්සේට අප්‍රමාණ පින් මා කළ යම් පිනක් ඇතනම් ඒ සියලු පින් ඔබ වහන්සේට අනුමෝදන් වෙත්වා. එතකොට ඒ රූප දැනෙන දේවල් වගේම ඒක දිගේ සතිපට්ඨානේ සතිය වඩාන යනකොට ඊපස්සේ වේදනා පිළිබඳවත් ඔකේ වේදනා කතා කරලා දෙනවා සංඥා වලින් තමයි ඔක්කොම කරන්නේ ඒව පිළිබඳවත් ඊටසේ මේවට දක්වන ප්‍රතික්‍රියා සංස්කාර ඒව පිළිබඳවත් ඊට පස්සේ මේ හොඳ නරක දෙක අතර තියෙන වෙනස ඔක්කොම අර රූපෙන් පටන් ගත්ත එක එමෙහිට එමෙහිට එමෙහිට එමෙහිට අරූපෙට යන්න පටන් ගන්නවා. රූපේ පටන් අරගෙන ඇති කියලා නැත කරුවොත් අරූප පැත්ත අත්දැකිව නැහැ. ඒ නිසා රූපේ පටන් අර රූප පිළිබඳව අත්දැකීම ඒ ෆෝමියුලා එකම තමයි වේදනා සංඥා සංකාර විඥාන කියන ගැඹුරකට යනවා ඒක අපිට තේරෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. කරනකොට අහුවෙන්නේ අපි පේන්නේ හරියට රූපේම තව තවත් විශේෂණය කරගෙන යනවා වගේ. නමුත් සත්‍ය කාදාකත් එහෙම නතර වෙන්නේ. යා රූපෙට ගිහිලා රූපෙන් අර අර දේවල් වලට යනවා. ඒ වෙලාවේදී ටයිම් ටේබල් එක කඩන්න නැතුව අර ගත්ත මේ කන්සිස්ටන්සි එක එහෙම නැත්නම් ඒ නිතිපතා කරන එක කරගෙන යනකොට මයින්ඩ්ෆුල්නස් එක ඩයිවර්සිෆයි වෙනවා. එක එක පැති වලට වැඩෙනවා. ඉතින් ඒකට ඉඩ දෙන්න නම් ට්‍රෙන්ඩ් එක කඩන්න එපා. දිගට යන්න ඕනේ ඇති කියලා හිතන්නත් එපා. ඒකට කියනවා අපපටිවාණිතාවය, අසන්තුෂ්ඨිතාවය කියලා. ආපු පාර හැරෙලා බලන්න එපා. උරේ හිසට උඩින් ඉස්සරහන් බලන්න. සතුටු වෙන්නත් එපා. යන්තම් මට රූපේ වැටුණානි කියලා තව පහක් තියෙන, හතරක් තියෙනවා තව කරන්න. ඒ නිසා ඒකට තෘප්තිමත් වෙන්නේ නැතුව ඉදිරියට යන්න කියනවා. ඒ නිසා ඕ පාරේ ට්‍රෙන්ඩ් එක ඔය ගැම්ම කඩා ගන්න නැතුව යන්නේ එකයි කරන්න තියෙන්නේ. හොඳයි. එකයිද? සොල්මස හුදකලාව පිළිබඳව සොල්මස අර ඉස්සලා කිව්වනේ හුදකලාව වෙන්න කියලා. දැන් ඕනෙම තැනක ගිහිල්ලා කියන්නේ මොකක් හරි ඔෆිස් ෆන්ක්ෂන් එකක් හරි ඕනෙම දෙයකට ගිහිල්ලා ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම් සතිමත්ව එතකොට වෙනම හුදකලාවක් අවශ්‍යද? ඒ කියන්නේ ඕනෙම තැනක ගිහිල්ලා ඒ තමුන්ගේ එතනත් හුදකලා වීමක් වෙන්න පුළුවන් වගේ දෙයක් උදේකලාවට තමයි වචන තමයි විවේකී. විවේක જાති තුනක් බුදුහාමුදුර කතා කරලා තියෙනවා. කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක. කාය විවේක කියලා කියන්නේ කැලේට ඇඟ අරගෙන කැලේට ගිහිල්ලා මිනිස්සුගෙන් අයින් වෙන එක. නැත්නම් ඇත ගියත් හිත දුෂ්කර නම් හිත කනකාට වෙලා ඉන්නවනම් අරක මේ ගැන හිත තාම ඇවිසිලා නැති. කාය විවේක ලැබුණාට චිත්ත විවේක ලැබිලා නැහැ. ඊපස්සේ කාය විවේක ලැබුවට පස්සේ චිත්ත විවේකයට වෙනම උපහායක් කරන්න ඕන. අරමුණකට හිත දාලා ඉන්නකොට ඉන්නකොට හිතත් අර ලැබිච්ච කායිකේ මත වැඩෙනවා. ඒත් උපදි විවේකයක් ලැබෙන්නේ ප්‍රාර්ථනා තියෙනවා තමයි. ඉතින් මේ විවේක තුනෙන් අපි හිතපු අපි සෙනග මැද හිටියත් කැලේ හිටියත් හොතට වඩල්ලාද හිතක් ඇතුව ඉන්නවනම් සෙනගේ හිටියත් අපි ගැටෙන්නේ නැතුව ගණන් ගන්න නැතුව හිටපුවාම විවේකේ තමයි. ඒකට කියන්නේ ඒ කාය විවේකේ නෙවෙයි ඒතර චිත්ත විවේකයක් ලැබෙනවා. ඉතින් ඒ නිසා කාටවත් චිත්ත විවේක ලැබෙ කරාට කණුව කුප්පන්න බෑ. එයා කොහේ හිටියත් කවුරුත් කුප්පුවට කිපෙන්නේ නැහැ. මොකද ඒක හොඳට පුහුණු කරලා ට්‍රේන් කරලා තියෙනවා ඒක නිසා සමහර වෙලාවට අපි මේ සමාජය අනුව කිපෙනවා නැත්නම් ඒ නරක ভাইබ්‍රේෂන්ස් අපිට එනවා අපි ළඟ good vibrations වැඩි නම් ඒක රේඩියේට් වෙන්න පටන් ගත්තා පස්සේ සමාජයේටම හොඳ එක යනවා මිසක් සමාජයේ නරක Taman ළඟට එන්නේ නැහැ ඒක හැබැයි වෙන්නව ප්‍රෙස්ටිජියස් මට්ටමකට භාවනා කරලා තියෙනවා ගියාට පස්සේ වශී කරන්න පුළුවන් සමාජය සමාජයේ හැදලා තියෙන නැටුම් ගැයීම් වලින් වල තමයි. නමුත් Taman එතෙන්ට යනකොටම කට්ටිය නිකම්ම දැපෙන වැටලා හිටිනවා. ඒක ගණ්ඩ ඒක එතෙන්ට කියන්නේ බෝවෙන ලෙඩක් වටපත් වෙලා කන්ටැජියස් වෙලා. ඒ මට්ටමට වෙන්න ගොඩාක් පුරුදු කරන්න. සරුවචනාසි ළඟ ඒ සාරා සංකේ කල්පලක්ෂයකේ පෙරුම් පුරුපු නිසා ඕනම තැනකට යනකොට ඒ බේම පරිසරේ නතු වෙන්න පටන් ගන්නවා. ඒක මේ මේ මැජික් එකක් නෙවෙයි. ඒක ඇමරිකාවේ කියන්නේ good vibes කියලා. අපේ දා ලන්ඩන් බුරිසියාරේ සක්මන් කර කර හිටියා. ඉන්නකොටමත් ඇතුලේ එක්කෙනෙක් මයිලකට ඇවිල්ලා ඇහුවා මොනවද මේ කට්ටිය කරන්නේ කියලා. ඊට මං කිව්වා it's kind of walking meditation. කිව්වා ගියා ඒ මනස ඇෆ්‍රිකන් මේ එක්කෙනෙක් I felt a heavy vibration here. What is happening here කියලා. ඊට මං කිව්වා this is what you call walking meditation. you can easily join us කියලා ඊට පස්සේ අතේ සල්ලි වගේක් තියුණා deliver කරන බඩුවක් I am sorry. I have something to do. ඊට පස්සේ දැන් මම වෙලාව හරින නිසා මම එහා පැත්තෙන් යනකොට මේ පැත්තෙන් යනකොට ඒත් බයිසිකල් අපයි නෝන කෙනෙක් ඇවිල්ලා sir what is happening here ඔක්කොම ස්ලෝ මෝෂන් එකේ කරනවා. ඉතින් මම මේ වෙන ඇඳුමක් අඳින්නේ මම ඉන්න ස්ට්‍රීට් එකේ දැන්. යා මගෙන් අහනවා එතන මොකද වෙන්නේ කියලා. ඊට පස්සේ මම කිව්වා this is what you will walk in meditation do slowly mindfully silently. Sure. wonderful කිව්වා. ඒ කියන්නේ මේ මිනිසුන්ට තේරෙනවා දැන් මම තමයි මේ වැරදිකාරය කියලාවත් දන්නවා. නැත්නම් මයි ළඟට ඇවිල්ලා අහන්න ඕන ගමන් නැහැ මම වෙන ඇඳුමක් ඇඳගෙන ඉන්නේ. මම ඒ වගේම ගාඩන් එකකුත් නෙවෙයි හිටියේ. අහනවා ඉතින් පළවෙනි අපේ කන කියනවා I felt heavy vibration. What is happening here? ඉතින් මම කිව්වා you can come and join කියලා ඉතින් I'm sorry මට වැඩක් තියෙනවා. ඉතින් ඒ නිසා ඒ මට්ටමට යනකොට ඒක කතා කරලා කියන බණක් නෙවෙයිනේ. නිහඬ බණක්. ඔක්කොම බණ වලට වැඩි එක වටිනවා. ස්වාමිනාස් මෙහිදීත් අර රිසෙප්ෂන් එකේ නේද සතර මේ මේ හාමුදුරුවෝ කවදාවත්ම පින්තූරකින්ම දැකලා නැහැ ස්වාමීන් වහන්සේ වගේ කෙනෙක් කියලා දැක්කම මේක වෙලා දැන් පොඩ්ඩක් කතා කරන අර හාමුදුරුවෝ ඒ වගේද කතා කරන්නේ එහෙම මනුස්සද මං ගිහින් ඇහුවා ඔබ මං ගහද්දෝකේ තවන්න හදනවද කියලා කතා කරා මම වෙන ප්ලැනට් එකේ ඉඳලා ආවද කියලා හිතනවා. ඉතින් ඒක නිකන් කරකොල අතහැරියා. මම නිව් ජර්සි වල ඇවිදිනකොට ඒ ගෙදර අයිතිකාරයට කිව්වලු මේ ලිටල් බුද්දා ඔයාගේ ගෙදරට ගියේ. නිව් ජර්සි වල. ඇවිදින කතාව ලිටල් බුද්දා ඔයාගේ ගෙදරට ගියේ කවුද කියලා. ඒ කියන්නේ මේක අපි හිතුවට මේ මේවා මේ රටවල් කියලා මේ මේ වල් මේ වන්නචර නැත්තම් මේ හද්දා වැද්දෝ ඉන්නේ ඒකේ දන්නේ නැහැ. ඒකේ දන්නේ එංගලන්තේ මයින්ඩ්ෆුල් නේෂන් කියලා ඩික්ලෙයාර් කරලා තියෙන බව. මම කිව්වා මේ කැබිනට් එකේ 170ක් දැන්ටත් භාවනා කරනවා දන්නේ නැහැ. මයින්ඩ්ෆුල්නස් කියන වචනේ අහලා තියෙනවද දන්නේ නැහැ. ඉතින් බලන්නකො අපි හිතන්නේ එංගලන්තේ යන්න ඕන කියලා මේ ශිෂ්ටාචාරය දකින්න මුන් මුන් හද්දවල් යාති. මම කිව්වා මේකට ඇවිල්ලා විනාඩි 5ක් වාඩි වෙනවා. වරෙන් ලංකාවට ගියා. උන් එකකට පුළුවන් දෙහිම අපිට ආරාධනා කරන්න කියන බෑ. හීනකින් අතීතන්න බෑ. අපි ඒ නිසා අපි සක්විත රජකමටත් එහා අපි ඉන්නේ අපි ඉන්නේ ග්ලෝබල් ලෙවල් එකේ. ඒ මොකක්වත් දන්නේ නැහැ. මොනවක්වත් දන්නේ අර මම අපි වැඩක් කරගෙන ඉන්න ගියා. මේක සෙනග හිටියත් එකයි, පාටිකත් වුණත් එකයි, මොනවද වුණත් එකයි. කියලා තමන්ගේ වැඩක් කරගෙන ඉන්නකොට නිකම්ම ඒ උගාවක් මිනිස්සු ගෑ ගහලා කරන්න ඕනේදී නිකම්ම වෙනවා. ඒකට කියන්නේ සයිලන්ස් සර්මන් කියලා. ඒක හැබැයි ඒක මේ ඒකට භාවනා කරනවා නෙවෙයි භාවනා කරන ලැබෙන බයි ප්‍රොඩක්ට් එකක් ඒක. ඒ ඥානාරාම ස්වාමීන් දැක්කනම් ඒ පුටුවේ වාඩි වෙලා ඉනකොට මේ හොබවනවයි කියන වචනයක් තියෙනවා. ආසනේ හොබවනවා. ආයේ මොකක්වත් කතා කරන්න දෙයක් නැහැ. යම් පූසෙක් බුදිය ගත්තාම ඌට කියලා දෙන්න ඕනේ නැහැ නේ. සැපසේ බුදිය නේදී. ඒක බුදි. ඕන උඹ ඉගෙන ගනි පූසකේ. එච්චරයි. ඉතින් මේ වගේ දේවල් දකින්න නේද? මේ හම්බ කරලා මොනවද මේ මොන පරිප්පුවක්ද කන්නේ? ඇද්දගෙන නානවා. බෙදාගෙන කනවා. මට තිබුණා හිංසක නැචරල් ගතිය තිබ්බනම් දෙයියොත් වදිනවා. හිටියොත් හොඳට ඇදී දෙවියොත් නමට වඳි. අපි ඉවර කරනවා. දැන් විනාඩි 1:40 පැයකුත් විනාඩි 46ක් අරගෙන තියෙනවා. අපි එතකොට හතර වෙනකන් ටී බ්‍රේක් එක පහට පරියන්ක භාවනාවට යනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.